හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි සද්ධාවන්ත පින්වත්නි අදත් අපි නිසරණේ පවත්වන 212 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ අදත් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා අපි එහෙනම් ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු අවසරයි ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වඩන යෝගිනියක් මි මුලින්ම ඉරියව්වට යොමු වී ආනාපානයට පිවිසෙමි බොහෝ පරයන්කවලදී ආස්වාසයෙන් ආශ්වාසයේ සිසිලට සිසිලසට සෙමින් ඇතුළට ඇදී යයි. ප්‍රාශ්වාසය උණුසුමට ගොරෝසුවට නාස්පුඩු පුරවාගෙන ඇතුල්වනු පිටවනු අත්දකිමි. ආශ්වාසයෙන් ප්‍රාශ්වාසය වෙනකොට හඳුනා ගනිමි. මද වේලාවකට ආශ්වාසය ප්‍රාශ්වාසය එකට එක්වි කම්පන චංචල රාශියක් ලෙස වේගයෙන් දැනේ. සමහර පරයන්ක පරයන්කයන්හිදී පමණක් ආස්වාසයේ මුල මැද ප්‍රාස්වාසයේ අග හිඩැස් දකිමි. ටිකකින් ආනාපානයේ ක්‍රමයෙන් සියුම් වේ. නොදැනී යයි. ටික වේලාවකින් හිතේ තද ගතියක් නැත්නම් කකුලේ තද ගතියක් දැනේ. ඒ දෙස සතියෙන් බලා සිටිමි. සමහර විටක සිරුර පුරා විහිදෙන සියුම් සැප වේදනාකාරී බවක් අත්විඳිමි. බොහෝ වෙලා මේ වේදනා නොමැති අතර මැදක නතර වී සිටිමි. නින්දක්ද නොවේ. නিত্য කය සංසුන්්‍ය. මේ විවේකයේදී එක්වරම සිත අවදි වෙයි. විවිධ වැඩ කටයුතු සැලසුම් ආදියෙන් හිත විපිලිසර වේ. පසුතැවීම් දුක් වීම විවේචන වරහ ඇතුලේ නීවරණ වලින් පිරී යයි. ඒවා දිගින් දිගට පැටලි පැටලි යයි. හදිසියේ මතක් වී නැවත ආනාපානයට අමාරුවෙන් හිත යොමු කරමි. මේ தત્ත්වය මගහරවා ගැනීමට උපදේශක් ඊට ඕනෑ කමින් ඉල්ලා සිටිමි. කාගෙන්ද කියන්න පුළුවන්ද? සක්මනේදිත් ඔය ප්‍රශ්නේ තියෙනවද? ඇත්තටම නෑ ස්වාමින්වහන්ස. සක්මනේදි නෑ. සක්මනේදි නැහැ. සක්මනේදි මට සක්මන්ට හොඳට හිත යොමු වෙලා ඊට පස්සේ නිකන් නිකන් අර ඔක්කොම යනවා වගේ කොහොමදුර නම් කියන්නේ gediya වගේ යනවාද කියලා වගේ. ඒ වගේ සියල්ල සියල්ල මේ අරමුණු වෙනවද? අරමුණු වෙනවා. අහහ. එතන ඒ කියන්නේ එහෙම එකක්වත් හැබැයි හිත දුවන්නේ නැහැ. හිත දුවන්නේ නැහැ. තියෙනවා ටිකක් තමන් එක්ක ඉන්න ගතියක් තියෙනවා. තියෙනවා. සක්මනේදී. අතෙන්දී ඒ කියන්නේ මට තේරෙන විදිහට හිත සියුම් වුණාට පස්සේ දුවන්න ගන්නවා. එහේ. දැන් අද වෙලා තියෙන්නේ අපි දැන් අරමුණක් සහිතව ඉඳද්දී හිතට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් දැන් ටික ටික ටික යන්නේ අරමුණු රහිත පැත්තකටනේ යන්නේ අරමුණු සියුම් වීමකටනේ යන්නේ. ඒතර ඒ සියුම් වීමට යනකොට තාම හිතට ඔහෙ ඉන්න අමාරුයි. හිතට මොනා හරි ඉල්ලනවා. එතකොට පරණ දේවල් ටිකට යනවා. පොඩ්ඩක් යන්න දීලම සමන වෙන දුන්නා නම් වඩා හොඳයි. ඉතින් ඔතෙන්දී අපි ඔය රටාවේදී අපි බලෙන් කෙලින්ම නවත්තන එකත් සුදුසු නෑ. එහෙනම් පොඩ්ඩක් ඔහේ යන්න දෙනවා. හැබැයි අපි ඉන්නවා පස්සට වෙලා මේ ඉඩ දීලා. දැන් අර ඔකේ ලස්සන උපමාවක් දෙනවා මේ ජර්මන් ජාතික අනාලය ස්වාමීන් වහන්සේ දැන් අපි චිත්තානුපස්සනාවට යනකොට ඒ කියන්නේ හිතේ සිතුවිලි ටිකක් එහෙම තියෙනකොට අපි ඒ දිහා බලනවා නිකන් අනුන්ගේ දෙයක් වගේ. උපමාවක් වශයෙන් කියන්න පුළුවන්. දැන් හිතන්න අපි මේ අම්මයි තාත්තයි යනවා දරුවෝ දරුවෝ දෙන්නෙත් කරගෙන ඔන්න පිටණියකට. පිටණිය ගිහලා ඉතින් දරුවෝ ඇති තාක් සෙල්ලම් කරනවා. උඩ පයින්නවා, පිණුම් ගහනවා, නටනවා, දුවනවා, පයින්නවා, රටේ නැති දේවල් කරනවා. අම්මයි තාත්තයි පැත්තකට බලන් ඉන්නවා. ඒ දෙන්න බලන් ඉන්නවා මිසක් සහභාගී වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් දැන් මේ හිතේ එක එක જાතිය සිතුවිලි එනවා. මේ සැලසුම් කරනවා ඔක්කොම ටික වෙනවා. හැබැයි අපි ඒව පෝෂණය කරන්න යන්නේ නැතුව හැබැයි බලාගෙන ඉන්නවා. අපි මේකට මුකුත් මේ මේ විරුද්ධ කම්පාන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි මේක ගැන නොරුස්නා ගතියක් ඇත්තෙත් නැහැ. අපිට තියෙන මධ්‍යස්තව බලන් ඉඳීම පමණයි. එතකොට විවිධාකාර දේවල් එනවා. රාගසිතේ එනවා, ද්වේෂසිතේ එනවා, මෝහසිතේ එනවා, ඊර්ෂ්‍යාස, ක්‍රෝධ ඔක්කොම ටික එනවා. හැබැයි අපි පෝෂණය නොකිරීම නිසා ඒගොල්ල පොඩ පොඩ පොඩ පොඩ පොඩ තුනී වෙවි යනවා. ඒ නිසා මේකට එන්න දීලම තමයි අයින් කරන්න වෙන්නේ. කියන්නේ දැන් දැන් අපිට පුළුවන් හිත දිහා බලන් ඉන්න යම් පමණකට නේද? පුළුවන්. ඔව්. ඒ නිසා කියන්නේ තේරෙනවා නම් හිත දිහා බලන් ඉන්න පුළුවන් මේක කියන්නේ බැලීම හරහා මේක හුඟාක් කියන්නේ මේ තමන් අහු වෙන තරමට උත්සන්න වෙනවද? එහෙයි. නැත්නම් වෙලාවට වෙනවද? බුද්ධික හැමතිස්සම වෙනවද එහෙම? නොකියවුණු හරියක් තියෙනවා. <laughs> මම මේ ටිකක් කල භාවනා නොකර හිටියා. හරි. ධර්ම දේශනාත් අහන්න නැතුව හිටියා. ඉස්සර වෙලා මට ඕක ඔබ වහන්සේගෙම උපදේශනන් සමනීයකට වෙලා තිබුණා. ඊට පස්සේ දැන් ආයි පටන් ගත්තාම ආයිසරයක් අර විදිහටම යනවා. යනවා. පිට යනවා. බිඳෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් සමාධි සමාධි වෙන්නේ නැද්ද හිත? ඒ කියන්නේ අරමුණු මොනවද බලන්නේ මේ වේදනාවක් පැත්තෙන්ද බලන්නේ ආනාපානෙන්ද නැත්නම් මොනා මේ කායික වශයෙන් දැනෙන ධාතු ලක්ෂණද මොනවද බලන්නේ? ආනාපානෙන් පටන් අරගත්තාම දෙවෙනියට අර මේ මගේ මගේ තද වෙනවා වගේ තමයි වෙන්නේ. ඇත්තට මේකත් ටිකක් වේදනාවක්. ඊට පස්සේ සමහර වෙලා දවස්වල පරයන්ක වලදී අර නිකන් හොඳ සියුම් රැලි වගේ යනවා ඇඟ පුරාම ලොකු සැප වේදනාවක් යනවා. බොහෝ වෙලාවට ඉන්නේ වේදනා දෙක මැද්ද, අතරමැද තත් එක. ඒ වෙලාවේදී වේදනානු වේදනා අර හිතේ අර කලබලේ එන්න කලින් ඉන්නේ හොඳ වේදනාව වේදනාවත් එක්ක තමයි යන්නේ. වේදනාවක් වුණාට එහෙම වේදනාවකුත් නැහැ, සැපත් නැති, දුකත් නැති වේදනාවක් අතර වගේ තමයි ඉන්නේ. හොඳයි. ඒක වරදක් නැහැ. ඒක තමයි දැන් පොඩ්ඩක් ආයෙත් හිතට අරමුණක් තුල හොඳට නිමග්න වෙන්න දෙන්න වෙනවා. හොඳට ආයි සතිය ටිකක් වර්ධනය කරන්න වෙනවානේ. එහෙනම් ආයි සතිය ටිකක් දුර්වලලා තියෙන්නේ. සතිය වර්ධනය කරන්න අපිට වේදනාවම පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න ඔන්න සැප වේදනාවක් ආවා. අර වගේ රැලි රැලි යනවා වගේ දැනෙනවා. අපිට පුළුවන් මේ රැලි රැලි කියන්නේත් වේදනාවේ ස්වභාවයක් කියලා පොඩ්ඩක් අර මේකෙන් බැහැර වෙලා මේ රැල්ලක් හටගන්නේ කොහොමද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? කයේ කොහෙටද දැනෙන්නේ? කියලා අර මේ වේදනාව ගැනම ටිකක් ගැඹුරකට බලනවා. හොඳින් නිරීක්ෂණය කරනවා. ඊළඟට අපිට දුක් වේදනාවක් එනවා. ඒකෙත් හොඳට ගැඹුරකට බලනවා. ලං වෙලා බලනවා. විස්තර බලනවා. එතකොට අර තව තව හිතේ ආයෙත් අන්න අරමුණ තුල கிඳා බහින්න ගන්නවා. අරමුණේ විස්තර පේනවා. සම්පජඤ්ඤය වැඩෙනවා. අන්න ඒකෙන් තව අපිට ඉස්සරහට යනවා. එහෙම බල බල ඉඳද්දි හිතන්න මේකේ හොඳට ඇතිවීම නැතිවීම සබයක් එහෙම එහෙම වැටහිලා තියෙනවද මීට කලින්? එහෙම බලලා නැහැ. බලලා නැද්ද? නෑ. එහෙනම් එතෙන්ට ගන්න. ඒ කියන්නේ මේ ටික නැවතත් බලන්න. වේදනාවන් ඔක්කොම ඔය වගේ බල බලා ඉන්නවා. බලබලා ඉඳන් දැන් හිතන්න අපිට මුලින් හම්බුනේ තනි වේදනාවක්. අපි හැබැයි හොඳට ලං වෙලා බලද්දි හිතන්න මෙතන වේදනා පහක් තියෙනවා කියලා. මේ හැම එකක් ගානෙම බලන්න වෙනවා. එකක් ගැන හිතන්න මේ පහෙන් ඔන්න ඉස්සරහට එනවා එක්කෙනෙක්. අපි තුමේ එයා ප්‍රකටයි. අන්නේ ප්‍රකට වේදනාව හොඳට අරගෙන බලනවා. එයා කොහොමද පටන් ගන්නෙ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැතිලා යන්නේ කොහොමද කියලා බලනවා. හිතන්න ඒක අවසන් වන්න තව එකක් තියෙනවා. ඒකෙත් ඇති වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලනවා. ඒ වගේ අර ඊටාම සියුම් මට්ටමක තියෙන වේදනාවන් මට්ටමට යන්න දැන්. දැන් මේ තනියක් තනි වේදනාවේ සමස්තයක් වශයෙන් නෙමෙයි මේ වේදනාවේ ඇතුලේ තියෙන සියුම් සියුම් වේදනා රසක්. ඒ එක එකක ගානේ බලනවා ටිකක්. දැන් එතකොට ආයි හිත බහිනවා යටට. ආයි සම්පජඤ්ඤය විශේෂයෙන්ම වැඩෙනවා. ඊට පස්සේ එතනින් තමයි නැවතත් හිත අර වගේ කියන්නේ මේවා බලබලා ඉඳීම තුළ මේක විශේෂයෙන් ඇති වෙන නැති වෙන ස්වභාවය බැලීම හරහා තමයි ගැඹුරු මේ ප්‍රඥාවකට පැත්තට යන්න පුළුවන්. උදේවැය පැත්තකට යන්න එතකොටනේ ගැඹුරු ප්‍රඥාවකට යන්න පුළුවන් ඒ හරියෙන්. ඒ නිසා මේ පැත්තක් ආයි පොඩ්ඩක් උත්සාහත් වෙන්න. ආයි අවදි කරලා ගන්න මේ පැත්ත. ඔව්. සක්මනේදීත් පුළුවන් නම් ඒ දෘෂ්ටි කෝණයම බලන්න. සක්මනේදී විවිධාකාර ලක්ෂණ දැනෙනවා. ඒවා පටන් ගන්නවා වෙනස් වෙනවා නැතිලා යනවා. අපිට උණුසුම් ගතියක් පටන් ගන්නවා වෙනස් වෙනවා නැතිලා යනවා. තද ගතියක් පටන් ගන්නවා වෙනස් වෙනවා නැතිලා යනවා. ඒ ඒ ඒ රාමුවට දාලා බලන්න. ඔව්. එතකොට ආයි යටට බහිනවා හිත. එහෙම බලන්න හුරු වෙලා නැහැ මම. ඒක තමයි. ඒක ඒක ටික කෙරෙන්න ඕනේ. අර පිටස්තර කෙනෙක් බලන විදිහට තමයි දැන් බැලුවේ. බැලුවේ. ඒක ඒක බලන්න. ඔව්. ඇවිදිනවා වෙනම කෙනෙක් වගේ මම පැත්තකින් බලන් ඉන්නවා වගේ. අරක පොඩ්ඩක් කරලා බලන්න. මොකද අතනින් හොඳට ඒ ඇති වෙන තේන් ස්වභාවය කියන්නේ මම මේකේ සියුම් මට්ටමකින්. يعني දැන් හිතන්න තනි එකක නෙමෙයි මේක අර මං කිව්වා වගේ වේදනා 10ක් තියෙනවනම් මේ එක එකක් ගානේ ඇතිවීම නැතිවීම බලනවා. ඊටාම කියන්නේ සමාධිය ටිකක් වැඩෙන්න ඕනේ උතෙන්ට. ආනාපාන සතිය ටිකක් ගැඹුරකට ගිහිල්ලා සියුම් ආනාපානයට ආවට පස්සේ තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඊනට ඇවිල්ලත් මෙතන වේදනාව ඇසුරු කරද්දී යන්න මෙතන හිත එකඟ වෙනවා. ඒ එකඟ වුණාට පස්සේ තමයි මෙච්චර ගැඹුරකට යන්න පුළුවන්. මේක හොඳට බලන්න. මේ බැලීම තුළ සෑහෙන ගැඹුරකට හිත යනවා. ඔව්. ඊට පස්සේ කියන්නේ අපි හොඳට ඒක හරහා හිතේ සමාධිමත් භාවයක් ප්‍රඥාවක් වැඩුණා නම් එතන අල්ල හිටන ගතියක් තියෙනවා. ඔව්. ඒක ටිකක් කරලා බලමු. නෑ හොඳයි. පෙරවන් සමයි. පෙරවන් සමයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති පරයන්ක භාවනාව. විනාඩි කිහිපයක් ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කරමින් සිටින විට එයින් සිත ගිලිහි යයි. මම මීට පෙර බොහෝ කාලයක් ආනාපාන සති භාවනාව පුහුණු කළෙමි. ඒ කාලයේදී මගේ කයේ කම්පන ස්වභාවය වරහන් ඇතුලේ ඇතිවීම නැතිවීම අත්දක්නට ලැබුණේ. ඒ ස්වභාවය වැඩි වී වැඩි වී ගොස් හිතට ඒ වේගය අල්ලා ගන්න බැරුව ගොස් මුළු කයම කම්පණය වෙලා අතහැරුණා නැතුව ගියා. ඊළඟට මුළු කයම බටයකින් ගලා යන ආසේ අත්වල පාවල වතුර ගලා ගියා. මුළු කයම පොළවට සමතලා වුණා. ඊළඟට නැවත වතාවක් කය විදුලියක් මෙන් කම්පණය වුණා. ඇති වෙන නැති වෙන. ඒ වේගයත් හිතට අල්ලා ගන්න බැරුව ගියා. මම කය අතහැරලා දැම්මා. ඒ විදුලි කය සෑහෙන වේලාවක් කම්පන වෙමින් තිබී නැතිව ගියා. ඒ වෙලාවේදී මම මේ කයේ කොතනකවත් සිටියේ නෑ නේද? එහෙනම් මම ඉන්නේ හිතේද කියලා හිතුණා. මේ දවසින් පස්සේ මට මගේ කය අරමුණු කරගන්න බැහැ. කය මැකිලා ගිහින් වගේ. පිළිකුල් භාවනාවට ඇස කන අරමුණු කරගන්න බැහැ. විනාඩියකින් දෙකකින් වගේ කය පේන්නේ නැතුව ගිහින් අර එදා දුටුව අලු දුහවිලි වගේ චලනයක් පේනවා. හැමදේම හිතුවත් පේන්නේ මුකුත් නැහැ. පේන්න මුකුත් නැහැ. මුකුත් නැහැ කියන අදහසමයි එන්නේ. ඒ දැස් ඉදිරියට එන දර්ශනය ඇති නිසායි කියලා මම ටික වෙලාවක් බලාගෙන ඉන්න විට දන්නේම නැතුව සමාධියකට ගිහින් නිින්ද ගියා වගේමයි. මම කවදාවත් භාවනා කරන විට මට කවදාවත් භාවනා කරන විට නිින්ද යන්නේ නැහැ. සමහර වෙලාවට මේ සමාධියේදී මගේ ඔළුව බෙල්ල ළඟින් පහතට රැමෙනවා. පැයක් දෙකක් ගියත් නැගිට්ටම රිදෙන්නේවත් කිසිම වෙනසක් නැහැ. හරිම ප්‍රබෝධ ගතියක් දැනෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න මම ගොඩක් මහන්සි වුණා. ඒත් අහගන්න ගියාම සාර්ථක පිළිතුරක් ලැබුණේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මේ தત્ත්වය උඩ ඉදිරියට භාවනා කරන්න බැහැ. මට වැරදුන තැන කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? හුඟක් කල් භාවනා කරනවා ඇති නේද? හුඟක් කල් භාවනා කරනවා. එතකොට සක්මනක් කරනවද? සක්මන එච්චර කරන්නේ කරන්නේ ඒ කියන්නේ ඔතන අර ඒ කියන්නේ වෙලා තියෙන දේ නම් නිවැරදි. ආයි දැන් ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ අපේ කයේ රූප සවහායක් ගන්න අවශ්‍ය නැහැ දැන්. ඒ කියන්නේ පිළිකුල් භාවනාවට යන්න දැන් අවශ්‍යම නැහැ. ඔතන දැන් හොඳ ධාතු මනසිකාරයක් වැඩිලා තියෙනවා. ධාතු මනසිකාරයෙන්ම ගැඹුරට යනවා මිසක් ඒකෙන් තව සැහැන් එහාට යනවා මිසක් ඕකේ පිළිකුලට දානවා කියන්නේ නැත්නම් ආය රූප සංඥාවන් හිතර ගන්නවා කියන්නේ මේ වරද්ද ගන්නවා. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඇත්තටම අපි ගැඹුරට යන්න යන්න අපේ හිතේ තියෙන රූප සංඥා මැකිලා යාමක් වෙන්නේ. දැන් අපි හිතන්න අපිට ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, අඹදරව ගැන, විහාර ස්ථාන ගැන මොනවා හරි හිතේ සංඥා තියෙනවා කියලා. භාවනාව හරහා ඔය ඔක්කොම ටික අයින් වෙන්න ඕනේ. ඔය ඔක්කොම ටික පහ වෙලා ගිහිල්ලා හිතේ නිදහසක්, හිතේ සැහැල්ලුවක්, හොඳට ඉඩකඩ සහිත ස්වභාවයක් තමයි එන්නේ. ඉතින් අපි කය ප්‍රබලව අල්ලන් ඉන්නවා. කය මගේ කියලා, මේකට ආත්මයක් තියෙනවා කියලා, මේක මම කියලා හිතාගෙන ඉන්නේ සාමාන්‍යයෙන්. දැන් ඔය විශේෂයෙන්ම ධාතු මනසිකාරය වගේ භාවනාවකදී මෙතන ධාතුන්ගේ ස්වභාවය ප්‍රකට කරලා දෙනවා. ධාතුන්ගේ ලක්ෂණ ටික මතු කරලා දෙනවා. ඉතින් ඒක නැවත නැවත බලන්න බලන්න හිතන්න අපි දකින්නේ කෙනෙක් පුජ්‍යලයක් මෙතන නැහැ. හුදු ධාතු ස්වභාවයක් තියෙන්නේ. හිතන්න විවිධාකාර ධාතු ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ තියෙනවා, ආපෝ ලක්ෂණ තියෙනවා, තේජෝ ලක්ෂණ තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම දැන් නිකන් එක ගොජේට එක නිකන් අර මේ මේ මුට්ටි එක දාලා කැඳ එකක් හැදුවා වගේ ඔක්කොම දැන් කලවම් වෙලා තියෙන හැබැයි ඔක්කොම දැන් වෙනස් වෙනවා. ඔක්කොම ඇති වෙනවා එකක් නැති වෙනවා. එකක් හට ගන්නවා මේකත් නැති වෙනවා. මේක බලන්න බලන්න බලන්න හිතේ නිබ්බිදාවක් පහළ වෙනවා. මේක කියන්නේ නිබ්බිදාව කියන්නේ මේ ගැන එපා වීමක්නේ. මේ ගැන කලකිරීමක්. ඒත් එක්ක මේ මේකේ තිබිච්ච ඔය මේ රේඛාවන් ඒ ඔක්කොම මැකිලා යනවා. ස්වාමීනාංශ මුලදිම ඔය කයේ කම්පණේ ටික ටික ටික ටික දැනිලා ගිහිල්ලා ඊට පස්සේ මේ මුළු කයේම සමහර තැන්වල ඝනව දැනන සමහර තැන්වල ඉදිකටු වලින් අනිනවා වගේ දැනනවා ඊට පස්සේ එහෙම එහෙම එක එක දේවල් වෙලා තමයි අන්තිමට මුළු කයේම සියුම් වේදනාවක් දැනෙනවා ඔව් දැනෙනවා හැබැයි දැන් මොකක්වත් එක තැනක් කියලා රූප සංඥාවක් එන්නේ නැහැ රූප සංඥාවක් එන්නේ ඕක නැති වුණ වෙලාවේ මයි කය විදුලියක් වගේ වෙලා අර සෑහෙන වෙලාවක් තිබ්බා එක නිරුද්ධ වෙලා ගිය වෙලාවේ ඒ වෙලාවේ මට හිතට ආපු හැම අරමුණක්ම ඒ සංඥාවට දාලා බැලුවා මම ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධයක් දාලා බැලුවා ඒ වෙලාවේ මට වැටුණා ඒ වෙලාවේ ඔව් ඊට පස්සේ ඒවා හැමදේම අර අලු දූවිලි තමයි හැමදේම තියෙන්නේ හොඳයි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ධාතු මනසිකාරය වැඩෙන්න වැඩෙන්න ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ කය බොඳ වෙලා යනවා කය විසිරලා යනවා මේකේ කයේ දැන් අපිට අපි දීපු නම් ගම් තියනවානේ ආ මේක අත මේක කට මේක කකුල මේක බඩ අපි දීපු නම් නේ ඔක්කොම ඒ ඔක්කොක්වත් නැහැ අන්තිමට මේ සියල්ල නිකන් හරියට නිකන් අර ටීවී වල මේ channel මාරු කරද්දී තියෙන නිකන් ඩොට් ගොඩක් වගේ අතරමැද දෙන්නේ අන්න ඒ වගේ දෙයකට තමයි එන්නේ ඉතින් කිසි ගැටලුවක් නැහැ දැන් ඒ කියන්නේ පොඩ්ඩක් සක්මන් භාවනාවත් සම්බන්ධ කරගන්න. දැන් සක්මන කරනවනේ නේද? ස්වාමීන් සක්මන කරනකොට ඔය කියන මොකක් හිතුවත් ඒ විදිහට මට පේනවා. ඒක තමයි. දැන් කියන්නේ කටුවක් වගේ කටු කටු වගේ නම් කකුල් එහෙම පේනවා. එහෙම නැත්තම් පාවෙනවා වගේ කියලා හිතුවොත් එහෙම පේනවා. හිතන විදිහට පේනවා. <laughs> නෑ එහෙම يعني මුකුත් හිතින් එහෙම හිතන්න අවශ්‍ය නෑ. ඒ කියන්නේ හිතන්න කියන්නේ අපි මේක දැන් ආ මේ විදිහට මේ විදිහට පෙනේවා මේ විදිහට පෙනේවා කියලා මුකුත් මේක මෙහෙවන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන දැන් දැන් ඉඳගෙන තියෙද්දි තියෙන ධාතු ස්වභාවයක්, ඇවිදිනකොට තියෙන ධාතු ස්වභාවයක්. මේක වෙනසක් නැහැනේ. දැන් විශේෂයෙන් ධාතු මනසිකාරයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ යථා යතාවා කායෝ පනිහිතෝ හොති තදාත දානම් පජානාති. මේකට මොකක්වත් විශේෂ ඉරියව්වක් අවශ්‍ය නැහැ. ධාතු මනසිකාර භාවනාව වඩන්න මෙන්න මේ ඉරියව්වම පාවිච්චි කළ යුතුයි කියලා නියමයක් ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නැහැ. ඕනම ඉරියව්වකදී ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඒ නිසා මේ ඉඳගත්tාම මේ දැනෙන ස්වභාවයම සක්මනේදිත් ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ඒ නිසා සක්මනේදිත් අර දැන් හිතන්න සක්මනේදී අපිට දැනෙනවා කියලා මේ ධාතු ලක්ෂණ ඔන්න තදවීම පේනවා, රළු වීම පේනවා, උණුසුම් ගති, සිසිල් ගති මේ විවිධාකාර දේවල් පේනවා. ඒකේ අර මම කලින් කෙනෙකුට කිව්වා වගේ මේකෙත් ඇතිවීම නැති පැත්තකින්ම බලන්න. මේවට දැන් නම් දෙන්න යන්න ඕනේ. ආ මේක තදවීමක්, මේක රළු වීමක් කියලා මේකට දැන් නම් ඒව පවා අවශ්‍ය නැහැ. මේ හැබැයි මේ තේරුම් ගන්න මේ හැම එකක්ම නිකන් දැනෙන දැනීම් ටිකක්. නැත්නම් වේදනා ස්වභාවයක්. මේ හැම එකෙම තියෙන සමාන ලක්ෂණයක් දැන් තියෙන්නේ. පොදු ලක්ෂණයක් තියෙන්නේ. ඒවා ක්ෂණිකව හට ගන්නව නැතිලා යනවා. ක්ෂණිකව හටගත්තා එතනම නැතිලා ගියා. ආය ක්ෂණිකව හටගත්තා එතනම නැතිලා ගියා. ඒ දෘෂ්ටි කෝණයෙන් මුළු සක්මනම වඩන්න. මුළු සක්මනේම එතකොට යන්නේ ඒ විදිහටමයි. ඊළඟට බොහොම කරගෙන යනකොට හිතන නිකන් හිතේ සිතුවිලි දිහා බැලුණා කියලා. ඒකත් ඒ විදිහටම බලන්න. සිතේ සිතුවිලි එනවා ඒකත් ආවා. ඔන්න සුළු මොහොතයි ඒකත් නැතිලා ගියා. ආයි තව එකක් ආවා සුළු මොහොතයි ඒකත් නැතිලා ගියා. ඒ ඒ ඒ මොකක්ද ඒකට කියන්නේ? ඒ ආකල්පයෙන් මේ හැම තැනම තියෙන නිකන් හුදු ඇතිවීම නැතිවීම ස්වභාවයක් කිය. කියන ආකල්පයෙන් හොඳට බලමින් යන්න ඒකට තව එහාට යන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට ඔහොම ගිහිල්ලා මේ තමෑනියෝ ඉඳගෙන භාවනා කරද්දී මේවා අරමුණු කරගෙන ඉඳලා මේ ටික ඔය වගේ தත්තට ආවට පස්සේ හිතේ ස්වභාවය කොහොමද? හිත හිත සිතුවිලි බහුලද නැත්නම් සිතුවිලි නැද? සිතුවිලි ගන්න බෑ. හරි හරි ඒක කමක් නැහැ. ඒ කියන්නේ ඔතන අර මේ රූපීය විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් බලාගෙනනේ දැන් කය දිහා ඇහෙන් බලාගෙනද කටයුතු ඇහෙන් කියන්නේ ඒ කියන්නේ ඇහැ වහගෙන නමුත් කය අරමුණු කරනවා මේ රූපයක් වශයෙන්. එහෙමයි ගියේනේ. හරි හරි. ම්ම් දැන් පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඔය රූපයක් වශයෙන් අරමුණු කරගෙන ඇහැට පේනවා දැන්. අපි ඇහැ වහගෙන හිටියට ඇහැට පේනවා දැන් මේක චලනය වෙන හැටි, මේක කැඩිලා බිඳලා යන හැටි ඇහැට පේනවා. එහෙම නැත්නම් ඇහැට නැතුව අපිට දැනෙන දේවල් තියෙනවානේ. දැන් හිතන්න මෙහෙම අත් දෙක තියන් ඉන්නකොට මෙතන තියෙන්නේ ඇහැට පෙනෙන එකක් නෙමෙයි හැබැයි ඇඟට දැනෙන දෙයක්. හිතන්න මේ අත් දෙක මෙහෙම තියන් ඉන්නවා. අත් දෙක තියන් ඉන්නකොට දැන් මෙතන උණුසුමක් දැනෙනවා. මේ උණුසුම දැනෙන්නේ ඇහැට නෙමෙයිනේ. මෙතන තියෙන දැනීමක්. හිතට දැනෙනවා. අන්න නැත්නම් මේ කියන්නේ එතන තියෙන දැනීමක්. දැන් මේ වදින තැන්වල තියෙන දැනීම. අන්නේ දැනීම අරමුණු කරගෙනත් යන්න පුළුවන්. එතකොට ඔය ඔච්චර ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ දැන් ඒකයි සක්මනේදී දැනීම අරමුණු කරගෙන යන්නේ. සක්මනේදී දැනෙනවා විවිධාකාර ධාතු ලක්ෂණ දැනෙනවා. ඒ හැම එකක්ම එතන එතන නැතිලා යනවා. ඒ විදිහට බලමින් යන්න. ඊළඟට දැන් මේ ඉඳගෙන කරන භාවනාවේදී හිතන්න මේ විදිහට දැන් ඔන්න දැනෙන පැත්ත නැතුව පේන පැත්ත ආවොත් හිතට පොඩ්ඩක් නිකන් නිදහසේ ඉන්න දෙන්න. මොකක්වත් කියන්නේ දැන් අරමුණ ප්‍රබලව බලන්න යන්න එපා. අරමුණ ටිකක් ඔහේ ඉන්න දෙන්න. හිතට ටිකක් හිතට ටිකක් නිදහසේ ඉන්න දෙන්න. හිත හිත බල කළා දැන් මොකක්වත් බලවන්න යන්න එපා. දැන් මේ தත්තට එන්න ඕනි. ආවට පස්සේ හිතට පොඩ්ඩක් ඔහේ නිදහසේ ඉන්න දෙනවා. හිතන්න යා මොන මොන හරි වෙන අරමුණු ටිකක් ගත්තා කියලා. ඒ ගත්තාම ඒකෙත් ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් බලනවා. බලලා ආයෙත් හිතන්න ආයෙ නිස්කලංක වුණා හිත. එහෙම්ම ඉන්නවා. ආයෙත් මොන හරි සිතුවිලි ටිකක් එනවා. ඒකත් බලනවා අර විදිහටම. ඒකත් ඇතිලා නැතුලා ගියා. ආයෙත් සමනය වුණා. ඒ සමනය වීම තුළ ඉන්නවා. පොඩ්ඩක් ওই පැත්තකට දාන්න. මොකද ඒ කියන්නේ බොජ්ජංග ධර්ම පැත්තකට එහෙම එනකොට බුදුරජාන් වහන්සේ මේ විවේකී ස්වභාවයට යන්න කියනවා. අපි නිකන් අර කරගෙන ගිය පැත්තන වෙනුවට කරනවා කියන සංඥා වෙනුවට දැන් හිමීට හිමීට ඒ වෙනුවට මේක නිකන් කෙරෙන්න ඉඩ හරින පැත්තක්. ඔව්. ඒක ගැටලුවක් නෑ හැබැයි. ඒ සමාධිය, ඒ කියන්නේ එතන විපස්සනා සමාධියක් තියෙනවා. කමක් නෑ. ඒකයි. ඒ මේ මේ ස්වභාවයේ මේ මේ සමාධිය හොඳට එන්න නම් මේක ඇතීම් නැතිම් ස්වභාවය හරහා තමයි එතෙන්ට එන්නේ. දැන් අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් අනිමිත්ත පැත්තෙන් යනවා. අනිමිත්ත පැත්තක් වෙනම විපස්සනා සමාධියක් තියෙනවා. ඒ අනිමිත්ත විපස්සනා සමාධියට යන්න පුළුවන්. ඉතින් සමා මටත් තේරෙන දැන් නිමිති ටික ඔක්කොම මැකිලා ගියා, සංඥා මැකිලා ගියා. එතෙන්ට තමයි ඔතන දැන් ගිහිලා තියෙන්නේ. ඒක අර සමාධිය ගැඹුරට ආවහම සමාධි ලක්ෂණය නැත්නම් සමාධි ඉන්ද්‍රිය වැඩියෙන් ඉස්සරහට ආවහම අර වගේ ඒ සමාධියට ගියාම මුකුත් දැනෙන්නේ නැහැ. ඒක තමයි. දැන් සමාධි කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් බුධාඳුර පෙන්නනවානේ. ඒකෙන් විශේෂයෙන්ම වීරයයි සමාධියයි ප්‍රඥාවයි අපි සමබර කරගන්න ඕනේ. මෙතන සම්බරතාවය ආවේ නැත්නම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. එහෙ මෙහෙ වෙනවා කියන්නේ සමාධිය විශේෂයෙන් ගැඹුරට ගිහිල්ලා සතිය දුර්වල වුණොත් අපි ගැඹුරු සමාධියකට යනවා නිකම් මොකක් වුණාද දන්නේ නැහැ. නමුත් සතිය ඉස්සරහට තියෙනවා නම් අන්න මේ මෙතන අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් අවදිමත් බවක් තියෙනවා. ඉතින් ඒකයි පුළුවන් මේ ටිකක් වැඩිපුර සක්මනේ දෙන්න. සක්මනේදී සතිය ඉස්සරහට ගන්න පුළුවන්. කියන්නේ සමාධි වෙන පැත්තක් දාන්න එපා. හැම තැනම මෙහෙම එතන එතන අරමුණු ඔක්කොම වෙනස් වෙනවා දැන්. එක තැනක බලනවා නෙමෙයි. වම් පාදයේත් බලනවා, දකුණු පාදයේත් බලනවා, ආයි වම් පාදයේ බලනවා, දකුණු පාදයේ බලනවා. නිතරම වෙනස් වෙනස් අරමුණු දෙන්න. විවිධාකාර වෙනස් වෙනස් අරමුණු දෙනවා. හැබැයි ඒ ඔක්කොම සමාන දෙයක් පෙන්වන්නේ. ඔක්කොම පෙන්වන්නේ ඇති වෙන තියෙන ස්වභාවයක් පමණයි. ඒ ඔව් ඒ දෙක දිගට කරන්න. ඔව් එතන ඊට පස්සේ එතකොට සමාධ මේ සමාධියට වඩා සතිය ඉස්සරහට ආවට පස්සේ ඔය සමාධියට යාවි. හැබැයි අවදියෙන් ඉන්නවා. එතකොට නිකන් තේරෙනවා වැටහෙනවා. දැන් මේකේ හිත තියෙනවා. මේ මොකක්වත් නිමිති නැහැ. අරමුණක් මොකක්වත් දැඩිව ග්‍රහණයක් නැහැ කියලා අර ඒ අවබෝධයක් එක්ක ඉස්සරහට යනවා. හොඳයි. ඔක් කරලා බලමු. හොඳයි. තේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී යටිපතුලට සිත යොමා සක්මන් කරමි. යටිපතුලට දැනෙන රළු සියුම් තෙත් උණුසුම් ගති හොඳින් වැටහි. ශරීරයේ බර නිතරම තනි කකුලට උසලන බවද තේරේ. සිත විසර යාම අඩුයි. පර්යංකේ සක්මණින් පසු මම මෙතන ඉඳිමි කීප වතාවක් සිටිමින් වාඩි වී සිටිමි. ආස්වාස ප්‍රාස්වාස සංසිඳී ඇත. නාසිකාව දෙස ටික වේලාවක් බලා සිට ශරීරයේ ගැහෙන රස්නේ ඇති පොළොවට සම්බන්ධ ස්ථාන කෙරෙහි සිත යොමා සිටිමි. මෙසේ ටික වේලාවක් සිටීමෙන් කය සංසිඳේ. පැය එකහමාරක් පමණ මෙසේ සිටියමි. මට මේ එපා වී ආසනයෙන් නැගිට්ටෙමි. පෙර භාවනා කරන දිනවලදී විටින් විට නින්දෙන් පිබිදියා මෙන් දැනේ. මගේ භාවනාවේ අඩුපාඩු දැන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සුවපත් භාවය ලැබේවා. එක්කාගෙත් දන්නේ නැහැ මේ මං හිතනවා මීට කලින් මෑණියෙක් කතා කරලා තියෙනව නේද මේ මේ ඉඳගෙන ඉඳද්දී පොඩ්ඩක් ඒ සමාධියට යන හරිය ගැන පොඩ්ඩක් විස්තර කරන්න ආනාපාන සති සමයේදී ඉක්මනින්ම සමාධියටපත් වෙනවා ඒක හුස්ම රැලි දෙක තුන යනකොටම. හරි. හිත සංසිඳලා දැන් මේ නාසිකාග්‍රේම තියෙනවා. තියෙනවා. ඊට ඊට පස්සේ ඒ සමාධිය ඔහේ ඉන්නවා. සමාධිය හිටියාගේ ගොඩක් වෙලා. හරි. ඊට පස්සේ අර ධාතු මනසිකාර්ය ගැන ස්වාමීන් වහන්සේ කියලා දුන්නු ආකාරයට මෙනෙහි කරනවා. ආහා. ඒ කියන්නේ මේ සමාධිය දැන් හුඟක් වෙලා ඉන්නේ නැතුවම අතෙන්ට දාන්න දැන්. කියන්නේ ආනාපාන සතියෙන් හිත එකඟ වෙනවනේ. එකඟ වෙච්ච ගමන් දැන් හුඟක් වෙලා ඒ එකඟතාවය තුළ නිකන් ඔහේ සමාධිය තුළ ඉන්න අවශ්‍ය නැහැ. එහෙම ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අර ධාතු මනසිකාරය බලනවා. හරි. බලලිවර වෙලා ධාතු ලක්ෂණ මතුවෙනවද? පේනවද? මතුවෙනවා. ඊට පස්සේ මේ දැන් හවස නම් මේ වේදනාවක් එක්කුන් ආවා. ඒවත් එක්කම ආලෝකය ගොඩක් දුරට දෙපැත්තෙම S2 කින් වාගේ එළියට එන ලක්ෂණ දැක්කා කීප වතාවක්ම. මේ ඉතින් අර එහෙම ඉන්නකොට ගොඩාක් වෙලා ඉන්න පුළුවන් වෙන මුකුත්ම මේ සංඥාවක් තේරෙන්නේ නැහැ. හරි. මේ ධාතුන්ගේ විවිධාකාර ලක්ෂණ ප්‍රකට වෙනවද ඔය බලබලා ඉන්නකොටත්? ඒක බලමින්ද ඔය ඉන්නේ? බලනවා බලලා ටික වෙලාවකින් ඒක නැතු යනවා. ඊට පස්සේ ආයි එන වේදනාව හෝ ගැහිම හෝ මොකක් හෝ ලක්ෂණයක් දිහා බලාගෙන ඉන්නවා. හරි. ඒවැ හොඳට ගැඹුරට යනවද? හිතන්න දැන් වේදනාවක් ආවා. ඒක දිහා බලන විදිහ මට පොඩ්ඩක් කියන්න. ඒක දිහා නම් ස්වාමීන් වහන්සේටින් බලනවා වේදනාව නැතු යනකම් බලනවා. ආ. එතකොට يعني කොච්චර වෙලා වගේ සාමාන්‍යයෙන් මේ වේදනාව දිහා බැලෙනවද? විනාඩි 5යිද විනාඩි 10යිද? විනාඩියක් දෙකක් වගේ තමයි. එච්චරයි. ඊට පස්සේ ඒක ගියා යනවා. යනවා. ඊට පස්සේ වෙන මොකක්වත් මතුවෙන්නේ නැද්ද? පෙන්නේ එම එනේන සංඥාව දිහා විදින් විදේ බලනවා. හරි. දැන් කයේ සාමාන්‍යයෙන් පිම්බීම හැකිලිම වගේ අරමුණක් එහෙම එන්නේ නැද්ද? ඒ අරමුණත් ඉක්මනින්ම ගෙවි යනවා. ගෙවිලා යනවා. හොඳයි. සක්මනේ தත්ත කොහමද? සක්මන හොඳින් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මුකුත් දැන් බාහිර අරමුණු ඒ තරම් එන්නේ නැහැ. අරමුණු එන්නේ නැහැ. ඔව්. එතකොට මොකද්ද සක්මනේදී කරන්නේ දැන්? සක්මනේ පයට මේ දැනෙන රළු ගතිය මේ සිවුම් ගතිය ඒ වගේම ඇඟිලි වලින්දලා බල්ලු කර දක්වා තියෙන පටවි ගතිය. ඒවා බලමින් යනවා. ඒවා බලමින් යනවා. තව ටිකක් ඕකේ يعني විස්තර ටිකක් තව බලනවා නම් හොඳයි කියලා තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ අතන දැන් අපිට සාමාන්‍යයෙන් මුලින් අහු නොවෙච්ච ලක්ෂණ තියෙනවා. ධාතු ලක්ෂණ තියෙනවා. මුලින් ටිකක් ප්‍රකට වෙන්නේ ටිකක් රළු ටික විතරයි. නමුත් ඒකේ සියුම් දේවලුත් තියෙනවා. දැන් මම හිතන්නේ මම මීට කලිනුත් කිව්වා කියන්නේ අපි දුන්නේ ටයිල් පොළවේ නම් සක්මන් කරන්නේ මේක අපි හිතමු තද ගතියක් මුලින් දැනෙනවා. නමුත් මේකේ සිනිඳු ගතියකුත් තියෙනවා. ඒකම සිසිල් ගතියකුත් තියෙනවා. අපි අර පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් තමයි මේ ලක්ෂණ ටික මතු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සක්මනේදී පුළුවන් තරම් හිත තව ටිකක් සියුම් කළා ඒ තමන් කලින් අත් නොවිඳි ධාතු ලක්ෂණ මොනවා හරි තියෙනවද කියලා බලන්න උත්සාහත් වෙන්න. ඒ වගේමයි යටිපතුලේ පොඩ්ඩක් නිකන් විස්තර ටිකකුත් බලන්න. දැන් කොයි තැනද ඉස්සලා වදින්නේ? මැද හරියද? මේ විනුබ හරියද? ඇඟිලි තුඩුද? ඊට ඇඟිලි හරියට යනකොට කොයි ඇඟිල්ලද? ඒ වගේ ටිකක් අර හිත ටිකක් විමසන සුළුව සියුම් සියුම් විදිහට බලන්න උත්සාහත් වෙන්න. ඊළඟට වාඩි වෙලත් ඕනනම් ආනාපානය ආනාපානය මේ දැන් සක්මනක් කරලානේ පරයන්කට නැවැත්තේ නේද? එහෙමයි. එහෙනම් ආනාපානය දැන් වැඩි යන්නේ නැතුවම කයට දාන්න. මොකද හිතේ ටිකක් සමාධි ගතියක් දැන් තියෙනවානේ. ඒ හින්දා ඒ සමාධිය ප්‍රමාණවත් වෙයි. අපි හුඟක් සමාධි කළා කයට දාන්න ගියාම දේවල් ඉච්චර දැනෙන්නේ නැහැ. මොකද සමාධියේ හැදෙනවා නිකන් පස්සද්ධි ගතිය, සැහැල්ලු ගතියක් එනවානේ. එතකොට මේකේ අර වේදනා ගතිය ඉච්චර මතුවෙන්නේ නමුත් අර රළු පැත්තෙන්ම දාගත්තාම අරමුණු ටිකක් තියෙන්න ඕනේ. කියන්නේ අපිට මේතෙන්දී මේ හරියට යන්න නම් අරමුණු ටිකක් හිතට දෙන්න වෙනවා මුලදී. ඒ නිසා ඒ අරමුණු ටික කයෙන් ගන්න අවශ්‍යයි. කයි හිතන්න දැන් මේ වඩලා ඉන්නවා වඩලා ඉන්නකොට වදින තැන් තියෙනවා ස්පර්ශ වෙන තැන් තියෙනවා අත් දෙක අතර තද ගතියක් තියෙනවා නැත්නම් උණුසුමක් දැනෙනවා බරක් දැනෙනවා ඊළඟට පාද වදින තැන් වල බර තියෙනවා නැත්නම් මේ පිම්බීම හැකිරීම මෙතන චලන තියෙනවා ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා විවිධාකාර මේ ධාතු ලක්ෂණනේ සංවේදනාවන්නේ මේ ඔක්කොම වළංගුයි කියන්නේ එක තැනක් කියලා අපි විශේෂ කරන්න ඕනේ නැහැ අර හිතේ හැදිච්ච සමාධිය මේ මුළු කයේම තියෙන ඕනම තැනක් ප්‍රකට වෙන තැනක් ඒ කියන්නේ ඒ ප්‍රකට වෙන තැනකට ගෙනහිලා බලනවා ඒ දේ ටිකක් වැඩිපුර කරන්න බලන්න. ඒ කියන්නේ වැඩි වැඩියෙන් අරමුණු ටිකක් හිතට ලබලා දෙන හිතන නිකන් ඒක තමයි හිතට තියෙන මේ වැඩේට තියෙන අමුද්‍රව්‍ය ටික කියලා. ඔව්. තාටියක් ඒ අරමුණු ටිකක් හොඳට බලවන්න. හිතට ඒ කියන්නේ මේ අරමුණු නැවත නැවත බලන්න බලන්න ඒවැය ස්වභාවයේ තේරෙන්න තේරෙන්න තමයි හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ. අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට වෙන්නේ. අනාත්ම ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් ප්‍රකට වෙන්නේ. ඉතින් අපිට අර මුලදී මේ වගේ අරමුණු සහිතව අරමුණු වල මේ ස්වභාවය නැවත නැවත පෙන්වා දීම අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි හිත ඉගෙන ගන්න. එයාට තේරුණා නම් එයා තුළ ප්‍රඥාව වැඩුණා නම් අන්න එයා ඊළඟට ඊළඟ පියවරට යනවා. එහෙනම් ටිකක් අරමුණු ටිකක් හදලා දෙන්න මේ ලබලා දෙන්න සක්මනේදිත් අර වගේම මේ තව ටිකක් ලක්ෂණ හොයලා හොයාගන්න කලින් නොදකපු දේවල් බලන්න උත්සාහත් වෙන්න. පරයන්කේදීත් පුළුවන් තරම් අර ආනාපානිය දැන් ඇසුරු නොකරත් කමන්නේ. හිතේ දැන් සමාධිමත් ගතියක් හැදලා තියෙනවා. කායික වශයෙන් පුළුවන් තරම් අරමුණට යක් මතු කරගෙන ඒ ටික හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳයි. හොඳයි. සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මනේහි යෙදී ටික වේලාවක් ගතවන විට දෙපා තුල මුල මැද අග යන සියලු තැන්හි ලනුපැදුරේ රළු බවක් දැනෙන්නට විය. වැලි මළුවේ සක්මනේහි යෙදෙන කල්හි වැලිවල ඇති සීතල බව මෙන්ම අවට සුලන් රැලි ඇඟේ තැවරී යන අයුරු අත්විඳිමි. මෙසේ මද වේලාවක් සක්මනේ යෙදෙන කල දෙපතුල පටන් ඉහළට තද බවක් මෙන්ම බර බවක්ද දැනෙන්නට පටන්ගෙන එය ක්‍රමයෙන් වැඩි වෙන්නට විය. ඒ හොඳින් බලාගෙන සිටින විට දෙපා ඔසවන්නට අපහසු තරම් බර බවක් දැනුනේ මදක් නැවතී සිටියෙමි. පසුව නැවතත් බර දෙපා සෙමින් ඔසවමින් දෙපතුල සිදුවන ක්‍රියාවලිය නිරීක්ෂණය කරමින් සක්මනේහි යෙදුණෙමි. අවසන පායැඟිලි හිරිගයක් හිරියක් දැනෙන්න වී දෙපතුල හිරි බවක් දැනුනි. මේ රෝගී අවස්ථාවක් නොවන බව හොඳින්ම දන්නා මම වීරියෙන් යුතුව සක්මනේ යෙදුණෙමි. ගත වූ දින මෙන්ම අද දිනද මෙම தත්වයන් අත්විඳෙමි. පරයන්ක භාවනාව. තැන්පත් වී මද වේලාවක් ගතවන විට හුස්ම රැල්ල මද රස්නේ ස්වභාවයෙන් උඩුතල මත පතිත වනවාක් මෙන් දැනුනි. එසේ සුවල්ප වේලාවක් තිබී නොදැනී ගියේය. දෑතෙහි දබර ඇඟිලි තුඩ හා මහපට ඇඟිලි තුඩ එක්ව තබාගෙන සිටින කල්හි එහි ලේ ගමනාගමන ඊතා සියුම්ව දැනෙන්නට විය. එසේම දැස් පියාගෙන නිසලව සිටින කල්හි විවිධ ආලෝකයන් දිස් වෙමින් මැකී යන්නට විය. ඒ ගැන වැඩි අවධානයක් නොදක්වා දිගටම භාවනාවේ යෙදුණෙමි. විටක සිරුර ඉදිරියට යන බවක් දැනුන අතර කිසිදු සංවේදනාවකින් තොරව සිවක් නොදැනෙන අවස්ථාවකටපත් වී හිස් බවක් දැනෙන්නට විය. මා ඉන්නා බවක්වත් මට නොදැනෙන්නට විය. හිත තුල කිසිම අරමුණක් නැති හිස් බවක් පැවතිනි. එසේ බොහෝ වේලාවක් සිටන කල්හි මොකද්දෝ අමුතුම සුවයක් දැනුණද එය වචනෙන් මාහට විස්තර කිරීමට නොහැකි බව දැනේ. මෙම අවස්ථාව කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඊතා ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. තවද මාගේ භාවනා කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම අපේක්ෂා කරමි. හොඳයි කාගෙද කියලා කියන්නේ. ඔව් මම හිතන්නේ මෑණියක්වත් මම කීපවතාවක්ම කතා කරලා තියෙනවා. දැන් ඔය يعني දැන් ඔය තත්ත්වෙන يعني මුකුත් අරමුණුත් නොගන්නා තත්ත්වේ කොච්චර වෙලා තියන් ඉන්න පුළුවන්ද හිත? ඒක සෑහෙන වෙලාවක් තියන් ඉන්න පුළුවන්. වෙලාවක් මට පොඩි ප්‍රශ්නයක් ඔය මේ දැන් ඔය මම දුවගේ ගෙදර එහෙම ගියාම දැන් සමහරලාට ඒගොල්ලෝ කිව්වට මම ඒව මොනවත් නිකන් දැනෙන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට මට සමහරලාට මේ මට ඉන්න එක එකම දුවක් ඉන්න පුතාලා දෙන්නේ. ඉතින් දුව සමහරලාට කියනවා ඔයා දැන් අපි ඔක්කොම අතහැරලානේ. එහෙනම් අපි ගැන මුකුත් හිතන්නේ නැහැ නේ එහෙම කියලා. ඉතින් මම කො නෑ ඉතින් හිතනවා. ඉතින් හිතනවා කියන්නේ මම පොඩි කාලේ දැන් බලලා ඉවරයි. දැන් ඉතින් මං ගැනත් හිතන්න බෑ. එහෙම කියලා. ඒගොල්ලන්ට සමහර මේක ඇත්තටම මට මේක ප්‍රශ්නයක් වගේත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතුවේ මීට කලිනුත් මම ඔබ වහන්සේට පැවසුවයි ගැන. මට තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ටත් ඒක කොහොම අවබෝධ කරලා දෙන්නද කියලා. මේ අම්මා දැන් අපි ගැන වැඩි බලන්නේ නැහැ එහෙම කියලා. එහෙම අර සාමාන්‍ය අපේක්ෂා කරනනේ ළමයි. නෑ මම බලනවා. ඒ උනට ඉතින් මට දැන් මොනව නැතුණත් කමන්නේ කියලා මී හිතෙනවා. හරි. අපි එතකොට භාවනාවට ආවයි බැස්සොත් භාවනාවේ දැන් මොනවා හරි يعني දෙයක් මේ ධාතුන්ගේ සභාවක් බලමින් ඉඳද්ද දතෙන්ට යන්නේ. එහෙමයි මම වැඩි ඇත්තටම කැමති සක්මනට. හරි. ඉතින් සක්මන් භාවනාව කරනකොට තමයි මට අර දැනෙන්නේ දැන් පහලින් ඉඳන් පතුල බිම පතිත වෙන එක හොඳටම දැනෙනවා. එහෙම ඔහොම උඩට උඩට ඔක්කොම තද වෙලා වගේ දැන් මේ උකුල් ප්‍රදේශය යන මේ ඔක්කොම තද වෙලා දැන් කකුල උස්සන්න බෑ වගේ. අපහු අමාරුවෙන් ඔහොම කකුල තියෙනවා. අපහු නැවතිලා ටිකක් ඉඳලා ආයි තියෙනවා. මම දන්නවා මේක ලෙඩක් නෙවෙයි කියලා. ඉතින් ඒකෙදි මේ ඒක මොන හරි වැරද්දක්ද? දැන් ඒ කියන්නේ මේ පරයන්ක කරන විදිහ කියන්නකෝ. පරයන්කේදී මම ඉඳගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර වගේ යනකොට මම හුස්ම රැල්ල වැදෙනවා දැනෙනවා උඩුතොලේ. ස්පර්ශ වෙනවා දැනෙනවා. ඊට පස්සේ මොකුත්ම දැනෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ දැන් අර මම මෙහෙම ඇඟිලි තුඩු තියාගෙන ඉන්නේ. ඒතර මට මේ අර මේ මේකේ ලේ ගමනේ දැනෙනවා දැනිලා ඊට පස්සේ මොකුත්ම දැනෙන්නේ නැහැ. මං කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නැහැ. මට තේරෙන්නේ නැහැ අතර මේ කියන්නේ මුකුත්ම දැනෙන්නේ නැති වෙනවා. එහෙම ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒක මොකද්ද මට තේරෙන්නේ නැහැ. සමාධිය තමයි ටිකක් තියෙන්නේ. සමාධි පැත්ත හුඟක් තියෙන ඉසහට අවිල්ල තියෙන්නේ. ඉතින් සක්මනේදී කියන්නේ හුඟක් හිමින්ද පටන් ගන්න ඇවිදින්න. නෑ. සාමාන්‍ය වේගයෙන් ඇවිදලා අද ඔබ වහන්සේ අර සාමාන්‍ය වේගයෙන් ඇවිදින ගමන් ඕනේ අපි ඒ දැනෙන දේවල් බලන්න. දැන් අපි දන්නේම නැතුව ටිකක් අර විස්තර බලන්න ගියාම ටිකක් වේගෙ අඩාල වෙනවා. එතකොට හිමින් යන්න ගන්නවානේ. එහෙමයි. එහෙම ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නිකන් නතර වෙලා වගේ දැන් අර මෑණියකුගේ මෙහෙම මෙහෙම උස්සනවා එහෙම කියලා එහෙම කරනවද? නෑ දැන් මෙහෙම විදින්නකොට අර තද වෙනවනේ. දැන් මට කකුල ගන්න බෑ වගේ දැනෙනවා. එතකොට ඉතින් අර කකුල හොම නිකන් අද්දෝල කරා අර අංශභාගෙ ලෙඩ්ඩු ඇවිදිනවා වගේ. එහෙම වෙලාවට එහෙම යන්න වෙනවා. නෑ ඒක තමයි. එච්චර හිමින්ද ඇවිදින්නේ. එච්චර කියන අර තද ගතියක් හින්දා. ඔව් තද ගතියද උස්සන්න බෑ වගේ. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා ඔහම නැතිලා ආයෙ කොහොම එහෙමනම් එහෙමනම් තද ගතියට දාන්න නැතුව දැන් පාදයක් ඔසවද්දී ගෙන යනකොට මෙතන චලනයකුත් සිද්ධ වෙනවානේ. යට ඉඳන් ඔන්න උඩට එස වෙනවා. මෙතකොට චලනයක් දැනෙනවානේ. අර ඉස්සර ඔසවනවා තබනවා ඒ විදිහට යනද කියන්නේ. ඔසවනවා තබනවා තමයි. නමුත් දැන් වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේ එසවීමේ ක්‍රියාවලියට හිත තියෙනවා. මේක අපිට ඕනනම් එහෙනම් අපි පොළවේ පාදය වදිනකොට මේකේ තද ගතිය වලට හිත තියන්න පුළුවන්. ඒක පැත්තක්. ඒතකොට එක පැත්ත එක ධාතු පැත්තක් යන්නේ. නමුත් මේකේ තවත් දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් මෙන්න ඔසවනවා කියන්නේ මෙතන චලනයක් සිද්ධ වෙනවා. ගෙන යනවා කියන්නේ මෙතන චලනයක් සිද්ධ වෙනවා. තබනවා කියන්නේ චලනයක් සිද්ධ වෙනවා. චලන පැත්තට ටිකක් හිත තියාගන්න. ඒ කියන්නේ මෙතන අපි එක පැත්තක ධාතුවක් විතරක් අල්ලගන්න ගියාම ඒකම වර්ධනය වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් තද ගතියමයි තද ගතියමයි ඇල්ලුවේ. පටවි ධාතුමයි වැඩෙන්නේ. ඊට පස්සේ දැන් හොල්ලන්න බෑ. කය නිකන් ගල් වෙලා වගේ. ගල් වෙලා. ඒක එතන සමබරතාවයක් නෑ ඒ තරම. මදි. ඒ වෙනුවට බලන්න දැන් එසවීමක් කියන එක මේ චලනයක් චලන ස්වභාවය හිතට ගන්න හොඳට. චලන ස්වභාවය හොඳින් අත්දකින්න. දැන් අපිට තේරෙනවා දැන් අත මෙහෙම ඔසවනකොට දැන් දැනෙනවා මෙතන චලනයක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම පාදයක් ඔසවනකොට ඒ එසවීමේ එසවීමේදී දැනෙන ගතිය චලනය අපි හිතින් පොඩ්ඩක් අරමුණු කරනවා. එතකොට ගෙන යාමේදී චලනයක් සිදෙනවා. ඒ චලනය හිතින් අරමුණු කරනවා. තබද්දි දැනෙන චලනය හිතින් අරමුණු කරනවා. චලනයට ටිකක් හිත තියන්න ගන්න. ඒක නතර කළා නෙමෙයි සෑහෙන්න සාමාන්‍ය වේගයකින් පුරුදු වේගයකින් කය සක්මන් කරනවා. සක්මන් කරද්දී හැම පාදයක් ගානෙම චලන සිද්ධ වෙනවා. චලන රාශියක් සිද්ධ වෙනවා. ඒ චලනයන් ගානේ හොඳට හිත තියෙනවා. තද ගති වලට හිත නොතියා ඉන්න දැන්. ඔව්. තද ගති වලට හිත නොතියා මේ චලන රාශියකට දැන් හිත තියෙනවා. එතකොට දැන් පටන් ගත වෙලේ ඉඳන් ඒ විදිහටම ඒ විදිහට පොඩ්ඩක් යන්න. ඒ විදිහටම යන්න. ඉතින් ඕක ගිහිල්ලා දැන් ඉස්සරහට යනකොට නවත්ත ගන්න බැරි වෙයිද දන්නේ දැන් ගිහිල්ලා ඉස්සරහ හැරෙන්නත් ඕනේ. ඒතකොට නවතින්නත් ඕනේ. ඔව් හැරිලා පොඩ්ඩක් වෙලා ඉඳලා අනිත් පැත්තට එන්න. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම සමබරතාවයක් එනවා නම් තද ගති, රළු ගති, චලන ගති මේ ඔක්කොගෙම සංකලනයක් එනවා නම් වඩා හොඳයි. දැන් අර සමහර වෙලාවට ඉතින් අපේ හිත අපිටත් නොදැනුවත්ව එකක් මල්ලනවා. මැල්ලුවට පස්සේ යාටම කරගන්න දෙයක් නැහැ. එතනම ලොක් වෙනවා වගේ වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම එහෙම එහෙම දෙයක් තමයි මටත් තියෙන්නේ. මෑණියගේ සමාධි පැත්ත තියෙනවා හොඟා. ඒ හින්දා හිත ගිහිලා බහිනවා ගැඹුරටම අර අල්ලපු එකේ. ඒතර ඒකමයි වැඩෙන්නේ. ඊට පස්සේ දැන් හොල්ල ගන්නවත් බෑ. මොකද මම gederදිත් කරනවා. gederත් සක්මන් කරන හරි ගස්සලා තියෙන පුතයි කියන්න පුළුවන්. මට හැබැයි ඉස්සරින්දම ගොඩක් පුරුදු වෙලා තියෙනවා අර මෛත්‍රී භාවනාව. මගේ රාජකාරියත් එක්ක ඒක මට පුරුදු වෙලා දැන් ඒක කොහොමදත් අර නිකන් දැන් බස් එකේ ගියත් කෝච්චි එක ගියත් අර හිතට එන්නේ මෛත්‍රී භාවනාව තමයි. ඒත් මට මම ඔබ වහන්සේට කලින් ඔ ගැන කිව්වා ඔබ වහන්සේ කිව්වා කමක් නැහැ ඒ උනාට මෙතනට ආවහම ආනාපාන සතියට හිත යොදන්න යොදලා ඉන්න කියලා. ඉතින් හැබැයි ඒක වැරද්දද මන්ද මම නිකන් සාමාන්‍යයෙන් දැන් ඔය වාහනයක යනකොට උනා දැන් කෝච්චිය යනකොට උනා ඒක මට නිකන් පුරුදු වෙලා ඉස්සර ඉඳන් පුරුදු වෙච්ච එකක්. ඉතින් ඔය අර සියලු ඔව් ඒ කමක් නැහැ. කමක් නැද්ද? එතන එතන සියලු සත්වයෝ කියලා නිකන් පතුරවන්න පුළුවන්ද දැන්? ඔව් සියලු සත්වයන් දුක් වේත්වා කියලා එහෙම අර ඒක මට පුරුදු වෙලාම ඒ කමක් නැහැ. ඒකේ සියලු එතනින් පටන් ගන්න එහෙනම් කෙලින්ම. මමයි අනුනුයි නැත්නම් දැන් සාමාන්‍යයෙන් අපි පටන් ගන්නෙ මමනේ දුක් වෙම්මා එහෙමනේ පටන් ගන්න. එහෙම කියලා ඊට පස්සේ තව කවුරු හරි අපි දන්න කෙනෙක්ට නියුස් දුක් වේවා එහෙමනේ යන්නේ. එච්චර දැන් අවශ්‍ය නැහැ. කෙලින්ම දැන් Tamanට යන්න පුළුවන් නම් සියලු සත්වයෝ සූපත් වේවා කියන මට්ටමකට දාන්න පුළුවන් නම් කෙලින්ම එතනින් පටන් ගන්න. ඒ කියන්නේ ඒක මට පුළුවන් ඇත්තට. මම ඒක හැමතිස්සෙම මගේ හිතේ ඇතුලේ නිකම් ඉබේට කියවෙන දෙයක්. ඒක හොඳයි. හිතේ දැන් ගන්න නිකම් පැතිරිච්ච ස්වභාවයක්. දැන් අපිට පුළුවන් එක තැනක් අරමුණු කළා මෛත්‍රී පතුරවන්න පුළුවන්. කෙනෙක් අරමුණු කළා මෛත්‍රී පතුරවන්න පුළුවන්. ඒ වෙනුවට හාත්පස මුළු සියලු සත්වය අරමුණු කළා මෛත්‍රී පතුරවන්න පුළුවන්නේ. ඒක තමයි මෛත්‍රී එන්න පුළුවන් උපරිම මට්ටම. මෛත්‍රී භාවනාවේ ගන්න පුළුවන් උපරිම මට්ටම. ඒ ඒකට දාන්න පුළුවන් පුළුවන් පුළුවන් වෙලාවට. එතකොට එක අරමුණක් එක කෙනෙක් එක සත්වයක් එක දිශාවක් කියලා නැහැ. හාත්පස සියලු දිශාවට සියලු සත්වයන් අරමුණු කළා මෛත්‍රී මෛත්‍රියක් තියෙනවා. එතකොට අන්න හිත අර තිබිච්ච එක තැනක ලොක් වෙන ගති අයින් වෙලා හිත හොඳට නිදහස් වෙන්න ගන්නවා. ඒකයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒකයි. මෙත්තා චේතෝ විමුක්තිය කියන මට්ටම තමයි මෛත්‍රිය යන්න පුළුවන් උපරිම මට්ටම. එතන තමයි ඔය කතා කරන්නේ. එතෙන්දී කිසිම දිශාවේ මොකක්වත් මේ සීමාවක් නැහැ. සත්වයින්ගේ සීමාවක් නැහැ. මොකක්වත් බෙහෙදයක් නැහැ. සියලු සත්වයන් ගාම ඉතින් මේ ස්තිරසන්තත්ද, මිනිස්සයෝද, දෙවියෝද ඔක්කොම ටිකයි තියෙන්නේ. එක දිශාවක් නැහැ. සියලු දිශාවන්. අන්න ඒක පුරුදු කරන්න ඒක වැරද්දක් නැහැ. ඒක විපස්සනාවට ගන්න පුළුවන්. එතකොට දැන් ආනාපාන සතිය වඩන්න ඉස්සර වෙලා ඒ විදිහට හිතුවොත් කමක් නැහැ. ආනාපාන වෙනුවට මේ මෛත්‍රිය හිත පතුරවලා ඊට පස්සේ බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. මට එහෙමනම් හරි පහසුයි අර පුරුදු වෙලා තියෙන එක නිසා. මොකද ආනාපානෙන් දැන් මෑණියන්ගේ කියන්නේ ගැඹුරට යනවා සමාධි පැත්ත ඉස්සරහට යනවා ටක් ගාලා. ඊට පස්සේ මේක මේ කියන්නේ අර ඌමනා ප්‍රඥා පැත්ත වඩා ගන්න විදියක් නෑ. එතකොට අර මොනක්වත් පේන්නේ කොහෙන්වත් දන්නේ නැහැ. ඒක තමයි. එතකොට අර දැන් අපිට දේවල් වල දැන් පැති කීපයක් තියෙනවා. දැන් අපි මේ සමාධිය හදාගෙන සමාධිය පාවිච්චි කරන්න ඕනේ මේ සංස්කාර ස්වභාවයන් නිරීක්ෂණය කරන්න. මේක ඇතුළේම නැතිම ස්වභාවය දැක ගන්න. මේක ළඟේ මේගොල්ලෝ හැසිරෙන විදිහ දැක ගන්න. නමුත් මේක බලන්න කලින් මේ හිත කොහේ හරි අල්ලගෙන හිටියාම සමාධියකට ගිහිල්ලා ඒකෙන් ගලව ගන්න බැරි වුණොත් දැන් කරදරයි. ඒ කියන්නේ කෙනින්ම සමත පැත්තක් ඔය වැඩෙන්නේ. ඒ වෙනුවට සමාධියේ අර මෛත්‍රී පැත්තකින් ගිහිල්ලා ටිකක් හොඳට නිකන් හිත කැලසුන්ගෙන් තොරයි නිකන් මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙන්නේ මේ හිත මධ්‍යස්ත භාවයක් තියෙන්නේ ඒ හැදෙන සමාධිය දැන් බලන්න කය කයට යොමු කරාම කයේ තියෙනනේ දැනෙන තැන් දැන් අර වදින තැන් එහෙම තියෙනවානේ ඒ තැන් වලට හිත යොමු කරමින් යොමු කරමින් බලමින් ඉන්න පොඩ්ඩක් ඒ වෙලාවටත් මෛත්‍රිය හිතේ තියාගන්න ඕනේ නෑ නෑ මෛත්‍රී වඩන්නේ පොඩි වෙලාවයි. මෛත්‍රී පොඩි වෙලාවක් වැඩුවා හිත දැන් සමනය කරගත්තා. හිතේ දැන් කෙලෙස් මොකක්වත් නැහැ. හිත දැන් ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් මේ ඒකාග්‍ර වෙලා තියෙන තනි අරමුණක නෙමෙයි හැබැයි. තනි අරමුණක නෙමෙයි හාත්පස පැතිරිලා තියෙන්නේ. ඒක වැරද්දක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න හිතන්න ධනහිසේ වේදනාවක් දැනෙනවා. එතෙන්ට දැන් හිත යොමු කරනවා හැබැයි. ඒ ඒ යොමු කළා ඒක ඒකේ ස්වභාවය කොහොමද මේ වේදනාව කොහොමද වෙනස් වෙන්නේ පටන් ගන්නෙ කොහොමද එකයිද දෙකයිද තියෙන්නේ ඒ විස්තර ටික දැන් බලන්න ගන්නවා දැන් අර හැදිච්ච එකඟතාවය මේ යොදනවා මෙතෙන්ට. යොදලා මේක බලන්න. එතකොට මේකේ මේ කියන්නේ මේ වේදනාව විවිධාකාර අන්දමින් ප්‍රකට වෙනවා නම් අන්න අපිට මෙතනින් ප්‍රඥාව පැත්තට දාගන්න පුළුවන්. එතකොට අර මුකුත් වෙනවද දන්නේ නැති කතාව වෙනස් වෙන්නේ. වෙනස් වෙනවා වෙනස් වෙනවා. ඔව්. වෙනස් කරගන්න ඕනේ දැන්. මොකද කියන්නේ අපි අතන සමාධියකට බැහැලා අස්සකට වෙලා හිටියා කියලා ඒකේ ප්‍රයෝජනෙ හම් වෙන්නේ නැහැ. එතන කියන්නේ ওই වගේ තත්ත්වයක් තියෙනවා ප්‍රඥාව හරහත් යන. ප්‍රඥාවත් හොඳට වැඩිම හරහාත් යන යන්නත් පුළුවන් උතෙන්ට. නමුත් මේ ගිහිල්ලා තියෙන ඒ හරහා නෙමෙයි. මෙතන මෙතන තාම මට එච්චර ඒ හරහා ගියා කියන එකට තාම මදි. එහෙනම් මේ මේක ටිකක් බලමින් ඉන්න. වේදනාවක් වෙන්න පුළුවන්, මේ මතුවෙන ධාතු ලක්ෂණ වෙන්න පුළුවන්. හිතේම මතුවෙන නැත්තම් සිතුවිලි ස්වභාවයන් වෙන්න පුළුවන්. ඒවා හොඳින් බලමින් ඉන්න. ඒවෙන් තමයි ටිකක් ත්‍රිලක්ෂණයක් වැටහෙන්න ගන්න. ඒක ඒකේ වර්ධනයක් අවශ්‍යයි අතරම. මට අර දැන් ඔය මොනවා වුණත් කමක් නැහැ කියලා එහෙම හිතන්න පුළුවන් ඉතින්. ඔය ලෝකෙ වෙලුණත් මං ඉන්නවා කියලා වගේ. ඔව්. එතන එතන ඒ කියන්නේ අර ප්‍රඥා පැත්ත මදි. ඒ කියන්නේ එතන එතන එවිල්ලා තියෙන එක අර තාම කෙනෙක් පුජ්‍යලයක් ඉන්න ස්වභාවය තුළනේ අපි ඉන්නේ ඔහේ. එහෙමයි. අර සමාධිය තුළ යම් ආස්වාදයක් තියෙනවා නැත්නම් අතහැරීමක් තියෙනවා. නැත්නම් ලෝකෙන් අයින් වීමක් තියෙනවා. අපි ඉතින් අපේ හදාගත්ත බංකරයක ඇතුළටලා ඉන්නවා. නේද? එතන තියෙන අර ලෝකෙන් පැන යාමක් එතන තියෙනවා. අපිට පුළුවන් හිතේ සමාධියක් හදාගත්තා. අනිත් අය මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. මම සමාධිය ඇතුළට ගියා. මං ඉන්න කෝල් එකේ ඉන්නවා. එහෙම බෑනේ. ඔව් එහෙමත් බෑනේ. බෑ. එහෙනම් වෙනස් කරගන්න දැන් ටික. එහෙමයි. අර අර විදියට දැන් හිතන්න ඕනේ දැන් ධනේශරි දෙනවා නම් ඒක ගැන. නෑ හිතනව නෙමෙයි. හහ. ධනේශරි දෙනවා ඒක දැනෙනවනේ. මොකොත් හිතනව නෙමෙයි මේ. අර හිතින් හදාගත්ත සමාධිය දැන් එතෙන්ට යොමු කරනවා. යොමු කළා මෙතන මේ වේදනාවේ ස්වභාවය හොඳින් බලනවා. මුකුත් හිතන්න එපා දැන්. ඒ කියන්නේ හිතන එක තමයි අතනින් නැවතුනේ. සමාධිය හරහා හොඳට ඇතුලේ කතන්දර ඔක්කොම නැවතිලා තියෙන දැන්. ඒක නැවතිලා දැන් සමනේ වෙච්ච හිතක් තියෙනවා. ඒ හිත ගෙනල්ලා දැන් මේ වේදනාව උඩින් තියෙනවා. තිබ්බට පස්සේ දැන් වේදනාවේ ස්වභාවය බලනවා. බලන්නේ හිතින්, ඒ කියන්නේ බලන්නේ කියව කියව නෙමෙයි. නිශ්ශබ්දයි හිත. නිශ්ශබ්ද හිතින් බලනවා මේක දිහා. ඒක සක්මනටයි දෙකටම දෙකටම අදාළයි. ඔව්. ඔව්. ඔක ටිකක් කරමු. මේ ටිකේ ඔය කළා මට විස්තර කියන්නකෝ. හොඳයි. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ. පර්යංකේ වාඩි වුණාම සිතුවිලි නැතුව යන විට හිටපු ගමන් අත්පා විසි වෙනවා වගේ දැනෙනවා. ඇයි දැයි විමසා දෙන්න. ඔබ වහන්සේ. කාගෙද දන්නේ? ඔව්. දැන් මැදලා තියන්නයි වෙන්නේ. <laughs> තෙරුවන් සන්නයි. මෑණියෝ මීට ළඟින් මේ ළඟදී හැම මෙහෙ ආවද? ආවද? මීට කලින් වැඩසටහනක මම කතා කරා. කතා කළා නේ? අර මේ හතර පහ දෙනෙක් එක්ක එකතු වෙලා උදේ වරුවද්ද කොහෙද භාවනා කරනවා කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි ආනාපාන සතියෙම දිගට වැඩුවයි කිව්වේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි. ඒ කියන්නේ දැන් සෑහෙන කාලයක් තිස්සේ ඔක කරානේ නේද? ආනාපාන සතිය සෑහෙන කාලයක් තිස්සේ වැඩුවයි කිව්වා. මොකක්වත් හිතේ රාග දේශ මොහ මතුවෙන්නෙත් නැහැ කිව්වා. <laughs> හරි නේද මම කිව්වා. එතකොට දැන් ඒ කියන්නේ දැන් මොකද තියෙන ප්‍රශ්නේ? දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ ඉස්සරහ තියෙනවා ඒක. සිතුවිලි නැති වෙලා යනකොට මෙන්න මෙහෙම වෙලා වගේ යනවා. ඒ <laughs> යනවා. කකුල් දෙකක් උඩ ගිහින් වැටෙනවා වගේ වෙනවා. දැන් නිින්දෙදිත් මම භාවනාවේ ඉන්නවා. සිතුවිලි නැතුව ඉන්නකොට නිින්දෙදිත් කකුල් එහෙම වෙනවා දැනෙනවා. සක්මනක් කරනවද? කරන ස්වාමීන් වහන්සේ. සක්මනේදී හිත කොහෙද තියෙන්නේ? යටිපතුලට සිත ගන්නවා. යටිපතුලේ. ඔව්. සක්මන මට ගොඩාක් වෙලා කරන්න බෑ සමාධිය එනවා. හ්ම්. එතකොට මම වාඩි වෙලා පරියංගෙන් භාවනා කරනවා. එතකොට මෑනියෝ හැබැයි මට එදා කිව්වේ නම් ආනාපාන සතියේ හොඳට වැඩුවය. වැඩුවට පස්සේ ඒ කියන්නේ දැන් හිත අරමුණක් සාමාන්‍යයෙන් ග්‍රහණය කරන්නේ නැතුව හිත බොහොම නිදහසේ තියෙනවා. ඔන්න වගේ දෙයක් නේ කිව්වේ නේද? තියෙනවා. වැඩ කරගෙන යන්නත් පුළුවන්. අර අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ දැන් මේ අද හොලවන දාන්න වගේ. ඔව්. නෑ ඒක නම් එච්චරම ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. يعني මේ භාවනාවේ සමාධි පැත්තක් වැඩෙන කොටත් ඕ දේවල් වෙනවා. නිකන් පොඩ්ඩක් එහි මෙහි දඟලන ගතියක් නිතරම නෙමෙයි. දාන්න වගේ අදත් උනා එහෙනම්. ඒක නම් ඒ තරම්ම සැලකිය යුතු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සමහරලාට දැන් මේ සමාධිවල ඉන්නවා නිකන් අත ඉසවිලා. නැත්තම් පැත්ත හැරිලා ඒ වගේ දේවල් ඒ සාමාන්‍ය දේවල්. ඒ වුණාට ස්වාමීන් වහන්සේ අත ගිහිල්ලා නැහැ. අත තිබිච්ච තැනම තියෙන. කකුලොත් තිබිච්ච තැනම තියෙන. ගිහින් නැහැ. අර හිතෙන් දැනීමක් එන්නේ. හිතෙන් දැනීමක්. එහෙනම් කොහමද ප්‍රශ්නයක්? ඒ කියන්නේ අපිට සංඥාව සංඥාව කියන්නේ අපේ හිතේ තිබිච්ච සංඥා ටික දුර්වල වීමක් නැත්තම් දැන් අපි හිතින් ග්‍රහණය කරගෙන ඉන්නවනේ මේ මගේ රූපේ හැඩේ මෙන්න මෙහෙමයි. අත් දෙකේ අත්වල හැඩේ මෙහෙමයි. පාදවල හැඩේ මෙහෙමයි. ඒ සංඥා ටික මැකිලා යාමක් සිද්ධ වෙනවා භාවනාවේ ගැඹුරට යනකොට. මැකිලා මැකිලා ඒ සංඥා නෑ මට. හැඩේ එතකොට නිකන් අපිට මේ රූපේ අරමුණු වෙන්නේ නැහැ ඒ තරම්ම ලස්සනට නිකන් රේඛා සහිතව මේ එහෙම අරමුණු වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය ඔයම මට්ටමේ කියන්නේ හිතින් දැනෙන දෙයක් නම් අතයසවිලා තියෙනවා නැත්නම් අපි උඩට ගිහිල්ලා බලාගෙන ඉන්නා වගේ දේවල් ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඒව එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් ආනාපාන සතියෙන් ආනාපාන සතිය කොච්චර කල් වැඩුවද? අවුරුදු 10ක්. මම මේ මොහොතමයි ප්‍රගුණ කළේ. මේ මොහොත. මම මෙතන ඉන්නවා. අහහ. ඒ විදිහටමයි කරගෙන එතකොට කොච්චර කාලයක්? අවුරුදු 10ක් 15ක්. මේ ළඟදී තමයි භාවනාව අහුනේ මට හෙව්වා මෙච්චර කාලයක්. අහහ. එතකොට කියන්නේ ආනාපානය සතියෙන් හිත සමාධිමත් වුණා කියලා තේරුම් ගන්නේ කොහොමද? පේනවා මුලැමැදාග ආස්වාසේ ප්‍රස්වාසේ මුලැමැදාග තේරෙනවා. තේරෙනවා. හරි. එතකොට එහෙම බලමින් කොච්චරලා ඉන්න පුළුවන්ද? ඉන්නකොට විනාඩි 10ක් 15ක් වගේ යන්න පුළුවනි. හරි. ඊට පස්සේ ඊට පස්සේ සිතුවිලි මොකුත්ම නැතනේ මොකුත්ම දැනෙන්නේ නැතුව අර නිින්ද ගියා වගේ ඉන්නවා. නිින්ද ගිය තනක් වගේ මෙහෙම තමයි වැටෙන්නේ ඉස්සරහට. වැටෙනවා දසවාමීන් වහන්සේ තව කෙනෙකුගේ මේ කමඨං සුද්ධ කරද්දි මම තේරුම් ගත්තා මෙහෙම ඉන්න ඕනේ කියලා. දැන් එහෙම කරගෙන යනවා. හරි. එතකොට එහෙමනම් ඒ කියන්නේ දැන් එතන සමාධියක් නම් වැඩිලා තියෙනවා. මෑනියෝ ආනා ආස්වාස ප්‍රස්වාසය දැන් සම්පූර්ණම සියුම් වෙලා නොදැනීම යනවද? නොදැනීම. නොදැනීම යනවද? හ්ම්. ඒ හිස්තනකටම යනවා. හරි. එහෙමනම් පොඩ්ඩක් අපි වෙනස් වෙනසක් කරමු. දැන් ආනාපානෙ එච්චර ගැඹුරට යන්නේ නැතුව කයේ දැනෙන දේවල් වලට හිත දාමු. මොකද ඔතන දැන් මට මෙතනත් තේරෙන්නේ නම් ඒ කියන්නේ අපේ සමාධිය වැඩෙනවා. විශේෂයෙන්ම ඒ කියන්නේ සමාධි පැත්ත දැන් කාලයක් භාවනා කරනකොට විශේෂයෙන්ම ඉඳගෙන භාවනා කරද්දී සමාධිය වැඩෙන්න ගන්නවා. නමුත් අපි මේ සමාධිය ටිකක් පාවිච්චි කරන්න ඒ පාවිච්චි කරන වැඩේ අපි කරවන්න වෙනවා සමහර ලාවට. ඒක එයා හිත ඉබේ කරන්නේ හිත කැමති සමාධියට වෙලා අසටලා ඉන්න හිත කැමති. නමුත් එතනින් ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ප්‍රඥාව අධි කරගන්න මේ සමාධිය පාවිච්චි කරන්න ඕනේ මේ දේවල් හොඳින් ඇත්ත මේ සමාධියෙන්ම දැක ගන්න ඕනේ මේ දේවල් වල තියෙන ස්වභාවය මොකද්ද කියලා. දැන් බුදුහාඳුර කියන්නේ සමාහිතෝ යථා භූතම් පජානාති පස්සති කියලානේ. ඉතින් ඒ යථා භූතය ඇත්ත ඇති සැටිය දැක ගන්න සමාධිය අවශ්‍යයි. හැබැයි ඒ සමාධිය නිකන් ඒ කියන්නේ අපි කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ නැත්තම් තවත් කෙනෙක් යොමු කළේ නැත්නම් අපි විසින්ම නැත්නම් අපි ඒක තේරුම් අරගෙන අපිම යෙදුනේ නැත්නම් හිත ඉබේ කරන්නේ නැහැ මේ වැඩේ. හිත කැමති සමාධි වෙලා ඔහෙ ඉන්න. අපි ආහාර ගන්න වෙලාවට එහෙම මම බලනවා. ඔව්. ඉන්ද්‍රියම් පහෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔව්. ඒ ටික මම තේරුම් ගන්නවා. හිතෙන් තේරුම් ගන්න පුළුවන්. ඔව්. හොඳයි ඒකේ වරදක් නැහැ. පුළුවන් තරම් දැන් ආනාපානය දැන් ඒ කියන්නේ වාඩි වෙලා ආනාපානයත් අවශ්‍ය නැහැ. සක්මන හොඳට කෙරිලානේ එන්නේ. වාඩි වෙලාට වාඩි වුණාට පස්සේ මම මීට කලිනුත් මෑණි කෙනෙකුට කිව්වා වගේ කෙලින්ම දැනෙන දේවල් වලට හිත දාන්න. කෙලින්ම හිත දානවා දැනෙන ලක්ෂ දැනෙන තැන් තියෙනවා. එතෙන්ට හිත දාලා ඒ දැන් ඒ අලුතෙන් දැනෙන තැන හිත එකඟ කරන්න. ඒකට පොඩි වෙලාවක් යාවි. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අත් දෙක අතර හිත දැම්මොත් එතන හිත එකඟ වෙන්න ඕනේ. දැන් නාසිකාග්‍රේ නෙමෙයි. අත් දෙක අතර හිත එකඟ වෙන්න ඕනේ. එතන දැන් හිත එක නැවත නැවත මෙතෙන්ට හිත නංවමින් ඉන්න. මෙතන මෙතන හිතන්න උණුසුමක් දැනෙනවා. මෙන්න මේ උණුසුම හිතින් අරමුණු කරමින් අරමුණු කරමින් අරමුණු කරමින් ඉන්නවා. එතකොට මෙන්න මේ අත් දෙක අතර හිත එකඟ වෙනවා. එතන එහෙම එකඟ වුණාට පස්සේ බලන්න මොකක්ද දැන් මෙතන සිද්ධ වෙන්නේ. හොඳට දැන් මේ අත් දෙක අතර තියෙන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. මෙතන මේ උණුසුමක් කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ උණුසුම කියන එක නිකන් නාම පදයක් වශයෙන්. නමුත් මෙතන තියෙන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් කියන්නේ මෙතන ක්‍රියාවලියක් තියෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය හොඳට අර සමාධිමත් හිතකට තමයි තේරෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ තේජෝ ධාතුව කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේක මේ නාම පදයක් මේක නිකන් අංශුවක් කියලානේ එහෙම එකක් නෙමෙයි ඔතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ ඒ ධාතු ක්‍රියාකාරීත්වය තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ දැනන දේවල් හැම එකටම හොඳට අර හිත හිතේ සමාධිමත් භාවය එතෙන්ට යොමු එතනට එතෙන්ට යොමු කරමින් මුළු කයම විවිධ අන්දමින් තේරුම් ගන්න. ඒ කියන්නේ මේ මේවා පටන් ගන්න හැටි, මේවා වෙනස් වෙන හැටි, නැති වෙන හැටි, ආයෙ වෙන තැනකට යන හැටි, එතන පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි. සමහරවිට මේක තනි එකක් වශයෙන් තිබිච්ච එක පස්සේ කීපයක් බවට පත් වෙන හැටි. මෙන්න මේ වගේ මේවා විස්තර ටිකක් තියෙනවා තේරුම් ගන්න. ඒ ටික හොඳටින් බලන්න දැන්. අත ආනාපානයෙන් සමාධියට වෙලා ඉන්න යන්න එපා දැන්. එතනට ආනාපානෙ දැන් නොවැඩුවත් කමක් නැහැ මේ ටිකේ. මොකද දැනට වැඩිච්ච සමාධි ගතිය තියෙනවා. ඒක පාවිච්චි කරලා කය නිරීක්ෂණය කරන්න ගන්න. සක්මනේදීත් පුළුවන් තරම් ඒ ධාතු ලක්ෂණම හොඳින් දැක ගන්න. සක්මනේදී හොඳට සමාධිය එනවා. මට වැඩි සක්මන් කරන්න බෑ සමාධිය එනවා. වැටෙන්න වගේ යනවා. ඒක තමයි. මම ආයෙ පරියංගයට යනවා. ඒක තමයි. ඒකයි. අන්න ඒකයි කියන්නේ. අපි අර සක්මනක් වැඩි ඇසුරු නොකර ඉඳගෙනම භාවනා කරනකොට ඉක්මනට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩුණාට පස්සේ අපි ඒක යෙදුවේ නැත්තම් ඉක්මනටම මේ විපස්සනා පැත්තකට සමාධිය ඉස්සරහට එනවා. දැන් ඉතින් වාඩි වෙන ගමන් විනාඩියයි ඔන්න හිත සමාධිමත් වුණා. සමාධිය ඇතුලේ ඉන්නවා. ඉතින් එතකොට ඉතින් මේක කරකොල ගන්න වෙනවා ආයි විපස්සනා පැත්තකට. මේකයි. එන්න පොඩ්ඩක් මහන්සි වෙන්න. මේ ටිකේදී සක්මනක් හිමින් හිමින් කරන්න පුළුවන්ද? හුඟක් හයියෙන් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් හිමින් හිමින් හැබැයි එකතන නෙමෙයි. පාද දෙකේ බලන්න ඕනේ. වම් පා S දෙකත් අරගෙන ඕනේ කරන්න. S දෙකත් අරගෙන මේ පොඩ්ඩක් නිකන් ඉස්සරහා බලාගෙන හැබැයි දැනෙන දෙයට හිත දාන්නේ. වම් පාදයේ දැනෙනවා, එතනට හිත දානවා. දකුණු පාදයේ දැනෙනවා, එතනට හිත දානවා. දැන් මේ තැන වෙනස් වෙනවා නිතරම. එතකොට එතකොට එක තැනකවත් හිතට කියන්නේ මේ මෙතන ෂණික සමාධියක් හැදෙනවා මිසක් තනි අරමුණක හිත බැහැ අවස්ථාවක් නැහැනේ. එතන දැක්කා එතන ඉවරයි. දැන් ආයි වෙන තැනක් බලන්න තියෙන. ඒ විදිහට මේක වෙනස් කරමින් යන්න. දැක්කා ඉවරයි කියන. ඉවරයි. අන්හරි. දිගටම වැඩ කරගෙන යද්දිත් ඒ විදිහ. එච්චරයි. ගෙදර දොරේ වැඩවල. ඒ ඒ හැම එකෙදිම එතන එතන බලබලා බලබලා යන්න ඕන. හොඳයි. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල දෙස බලා සිටියේදී එහි ස්පර්ශය නොදැනී ගිය විට කල යුත්තේ ශාරීරියේ තනින් තන ඇතිවන වේදනා දෙස බැලීමද යන්න පහදා දෙන්න. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි ওই දේ කරලා නැත්නම් ඒ කරන කරන එක අවශ්‍යයි. මොකද මේ දේවල් හොඳින් නිරීක්ෂණය කිරීම හරහායි ඇත්තටම ප්‍රඥාවක් වැඩෙන්නේ. අපේ සමාධියේ තුලින් ප්‍රඥාවක් සමාධිය අවශ්‍යයි ප්‍රඥාව දිනු කරගන්න. අන්න සමාධිය පාවිච්චි කරන්න ඕනේ ප්‍රඥාව ප්‍රඥාව වඩා ගන්න. ඉතින් මේ අහන ප්‍රශ්නෙට ඔව් කියලා තමයි කියන්න වෙන්නේ. සක්මන් භාවනාවේදී පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරමින් සක්මන් කරමි. එය දිගටම එසේ කරනවාද නැත්නම් අවධානය වෙනස් කරනවාද යන්න පහදා දෙනවනි. ඔව් ඉතින් ස්පර්ශය විතරක් නෙමෙයි බලන්න අර කලිනුත් මම දැන් මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තර දැනටමත් ලැබිලා ඇති කියලා. කියන්නේ Tamanට මුලින් දැනෙන්නේ Taman මේ ප්‍රකට ලක්ෂණයක් පමණයි. නමුත් අතන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ අලුත් ලක්ෂණත් දැක ගනිමින් දැන් භාවනාව තව ටිකක් ඉස්සරහට ගන්න. තව ටිකක් විස්තර බලන්න පටන් ගන්න. ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ඊයේ දිනේ පැවසු ආකාරයේ මම සක්මන් භාවනාව කිරීමට පටන් ගතිමි. යටිපතුල පොළොවේ වදින විට ඇතිවන දැනීම් එනම් තද ගතිය, ගොරෝසු ගතිය, උණුසුම් සිසිල් ගති, සිනිඳු ගතිය දැනීමට පටන් ගන්නා තැන හා අවසන් වන ස්ථානවලට අවධානය හොඳින් යොමු කළෙමි. මුලින් මට ඒ ඊටමත් අපහසු කාර්යයක් විය. ඇයි කිවහොත් උදාහරණයක් ලෙස දකුණ කකුල පොළොවේ වදින විට දැනෙන දැනීම අවසන් වන්නේ වම් කකුල පොළවේ වැදී එවිට වම් කකුල දැනෙන දැනීමත් දැනි අවසන් වූ විට බැවිනි. මම දකුණ කියා සිහි නොකරුවත් දකුණු කකුල පොළවේ තබන විට දැනීම් දැනේ. එසේ දැනෙන දැනීම් නැති වන්නේ වම් කකුල පොළවේ තබා පසු දකුණු කකුල ඔසවන අවස්ථාවේදීය. එසේ කරගෙන යන විට මට අපහසුයි කියා දැනුනි. තවත් මගේ කකුල් රිදීමට පටන් ගත්තේය. එවිට මම වේදනාවට හිත යොමු කළෙමි. වේදනාව ටික වේලාවකින් නැති වී ගොස් නැවත මතුවිනි. මෙතන මේ අවබෝධය වැරදි. ඒ කියන්නේ ඔතන අපි හිතන්නේ දැන් පාදේ වොන්න පොළේ වැදුනා. මේ හටගත දැනීම දැන් තාමත් තියෙනවා, තාමත් තියෙනවා, තාමත් තියෙනවා. මේක දැන් මේක තාමත් තියෙනවා. ඔන්න දැන් දකුණු පාදේ මේක ඔසවනවා මේ දැනීම තාමත් තියෙනවා කියලා තමයි දැන් මේ හිතාන යන්නේ. එහෙම නෙමෙයි ඇත්තටම වෙන්නේ. මෙතන අපි හිතන්නේ මේ පිටමු මේ විලුඹ වැදුනා කියලා. ඒ තියෙන ප්‍රදේශයේ දැනීම ඊට පස්සේ මේ මොහොතෙන් අවසానයි ඊට පස්සේ අපි තුමු පාදේ ඔන්න පාත් තුනක්. ඊපස්සේ මේ පාදේ ඊළඟ කොටසට නම් දැනීම ආවේ. ඒතර මේ මේ කොනේ තීච දැනීම එතන ඉවරයි. ඊට පස්සේ මේ තව මැද්දෙත් අලුත් දැනීමක් තියෙනවා. ඉතින් මේකටත් වඩා සියොම් ඉතින් මේක ඇත්ත වශයෙන්ම කියනවා. ඒ කියන්නේ මෙතන අපි හිතන් හිටියට මේ තනි දැනීමක් තියෙන්නේ කියලා මේ මුළු පාදයේ මේ රෝමකූප රෝමකූපන නැහැනේ මොනවාද මේ තියෙන සෛලයක් ගන්න මේ දැනීම තියෙන්නේ. සෛලයක් ගන්න තියෙන දැනීම තමයි ඇති වෙවි නැති වෙවි යන්නේ. ඉතින් අපේ හිත සියුම් වෙන්න සියුම් වෙන්න තමයි ඒ ස්වභාවය තේරුම් ගන්නෙ. නැතුව අපි හිතුවොත් මෙතන තනි පාදයක් තියෙනවාය වම් පාදය ඔන්න තියෙනවාය වම් පාදයේ පොළවේ තිබ්බහම තනි දැනීමක් දැනෙනවාය. ඊට පස්සේ වාදය එසවුවට පස්සේ දැනීම අවසానය. ඒක තමයි සාමාන්‍යයෙන් තේරෙන අවබෝධය ඒක තමයි. හැබැයි හිත සියුම් වෙන්න ඕනේ. මීට වඩා මේක සූක්ෂමව දකින්න. දැන් හිතන්න දැන් මේක දිහා ඈතින්නම් බලනකොට මේක තේරෙන්නේ තනි එකක් වශයෙන්. මෙතන තියෙන තනි තනි රවුමක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන ළඟට ඇවිල්ලා බැලුවොත් මෙතන තියෙනවා මේ රේඛා තියෙනවා. මේ එක එකක් ගන්න ඉරටු වගේ දැන් මේ නාරටි තියෙනවා. දැන් මේකේ වටේ අල්ලපු මේ බෝඩර් එකක් තියෙනවා. එතන මේ තව කොළ කෑල්ලක් තියෙනවා. මේ ඇන තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික දැක ගන්න නම් අන්න හොඳට හිත විස්තර දකිනාසලුව බලන්න ඕනේ. නැත්තම් අපි ඈතේ ඉඳන් මේක දිහා සමස්තයක් වශයෙන් දැක්කොත් මේක තියෙන තනි රවුමක් විතරයි අපිට පේන්නේ. ඔය වගේම ඉතින් අපේ අපේ සම්පජඤ්ඤය දියුණු වෙලා නැත්නම් හිතේ සමාධිමත් භාවය දියුණු වෙලා සූක්ෂම භාවයක් වැඩිලා නැත්නම් අපිට විස්තර දැක ගන්න බෑ. ඉතින් ඕකට හරිය ලස්සන උපමාවක් දෙනවා සයඩෝ වූ පඬිත සාමින් වහන්සේ හිතන්න කියනට එයා රාත්‍රී කාලයේ ගමනක් යනවා. එතකොට තේරෙනවා මේ කළු පාට කෝටුවක් තියෙන. ඉතින් අපි කෝකටස් හැකේට චුට්ටක් ලං වෙලා බලනවා. ඒතර තේරෙනවා ඔන්න කෝටුවට යන නලියන ගතියක් තියෙනවා. ඔන්න තව ටිකක් ලං වෙලා බලනවා. එතකොට තේරෙනවලු මේ කෝටුව කියලා කිව්වට මුලින් හිතාගෙන හිටියට දැන් මේකේ නිකන් චලනය වෙන ගතියක් හොඳටම තියෙනවා. තවත් ටිකක් ලං වෙලා බැලුවොත් අපි දැන් ටෝච් එකකුත් ගාලා බැලුවොත් අන්න තේරෙනවා මෙතන ඔන්න කඩි රෑනක් නැත්නම් කූමි රෑනක් යනවා එකෙක් පස්සේ එකෙක්. එකෙක් ගෙවත් ඇඟ තව කෙනෙකුට ස්පර්ශ වෙන්නේ එක කූඹියක් පස්සේ එක කූඹියක් යනවා. නමුත් අපිට ඈතට පේන්නේ මෙතන නිකන් කෝටුවක් තියෙනවා වගේ. අන්න වගේ තමයි අපි හිතන්නේ මෙතන තනි වේදනාවක් තියෙනවා කියලා. නමුත් හොඳට මේක ඊටාම සූක්ෂමව නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න තමයි මෙතන වැටෙන්නේ මේ තනි වේදනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. තනි ධාතු ලක්ෂණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ධාතු ලක්ෂණ රසක් තියෙනවා. අපි පිම්බීමක් කියලා ගත්තට මේක මෙතන තනි පිම්බීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. පිම්බීම් රසක්. පිම්බීම් රසක සංකලනයක් සංප්‍රයුක්තයක් තමයි අපිට දැනෙන්නේ. ඒ ඒ මට්ටමට හිත සියුම් වෙන්න ඕනේ. දැන් අපි ආනාපාන සතිය වඩනකොට ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා තමයි අපිට මුලින් වැටහෙන්නේ. පස්සේ පස්සේ තමයි තේරෙන්නේ අන්න මේකේ ආස්වාසයක් කියන එකේ ඔන්න උණුසුමක් තියෙනවා. මේකේ නැත්තම් සිසිලසක් තියෙනවා. මේකේ පටන් ගැනීමක් තියෙනවා. මැද ප්‍රදේශයක් තියෙනවා. අග ප්‍රදේශයක් තියෙනවා කියලා ඒ විස්තර තේරෙන්නේ අන්න හිත සියුම් වෙන සියුම් වෙන. සම්පජඤ්ඤය වැඩෙන්න වැඩෙන්න. ඒ නිසා මෙතන මේ කියලා තියෙන කතාව ඉතින් තාම අර මේකේ වැටහීමට තාම ගියේ නැති නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. මේක හැබැයි හුඟා දීර්ඝව ලියලා තියෙනව නේද? ඒක තමයි. මම හිතන්නේ අවශ්‍ය නැහැ. කාගේද කියලා ඕනනම් මේකේ ප්‍රතික තේරෙන්නේ නැත්නම් ඕ කියන්න පුළුවන්. නැත්නම් ඉස්සරහට එන්න පුළුවන්. ඒක තමයි. ඇවිල්ලා කෙලින්ම අහන්නකො ප්‍රශ්න විතර ලේසි. මම අර ස්වාමීන් වහන්සේ කරන්න කරේ නැහැ අර කකුලම තියලා තමයි කරේ. ඔව්. ඊට පස්සේ කකුල ෆ්ලැට් කළාම තිබ්බද? එහෙමද? එහෙම එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහටමයි යන්න තියෙන්නේ. කිසිම કૃතිම විදිහක් කරන්න එපා. කියන්නේ අපේ ඇවිදීම එක බිඳුවක්වත් වෙනස් කරන්න එපා. සාමාන්‍ය විදිහටම කයට ඇවිදින්න දෙනවා. ඒ යන විදිහටමයි මේ දේ බලන්න තියෙන්නේ. ඔව්. ඊට පස්සේ අද ඊයේ කරා ඒක මට හරි ගියේ නේ. ඊට පස්සේ අද කරා මං කරේ අර එක ඒ කකුල දැනෙන එක නැති වෙලා ඇති වෙන එක වැළුවා. ආ. නැති වෙලා එහෙම බලාගෙන යනකොට නිංගක් වෙලා යනකොට සමාධි ගතියක් ඇවිල්ලා මට නැති වෙන එක දැනුණා. ආහා. ඒක ඊට පස්සේ ඒක දිගටම මට පැයක් විතර කරගෙන යන්න පුළුවන්. ඔව්. දැන් හිතන්න දැන් අපි මේ දැන් අපිට මේ අතක් වුණත් මෙහෙම කරගෙන යනකොට මේ අතේ එක එක ප්‍රදේශනේ මේ ස්පර්ශ වෙන්නේ. මේ ප්‍රදේශයේ හටගත්ත ස්පර්ශය එතනම ඉවරයි. ඊට ඊළඟ තැනක ඊළඟ ස්පර්ශ වෙන්නේ. නැත්නම් ඊළඟ තැනක ඊළඟට දැනෙන්නේ. ඒ දැනීමත් සුළු මොහොතකින් ඒකත් අවසానයි. ඊළඟට අපිට මේ ප්‍රදේශය ඊළඟට දැනෙනවා. ඒතර මේ ටික ඔක්කොම ඉවර වෙලා දැන්. ඒසොන්න මේ හරිය එක දැනෙනවා. ඒසොන්න ඒකත් අවසන්. අන්න ඒ වගේ තමයි ඔතන ගමනක් يعني මේ දැනීම් රසක් එතන එතන හට අරගෙන නැතිලා යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ටිකක් ඒ කියන්නේ ඕක දවසෙන් දෙකෙන් අහු වෙන යන්නේ දිගට කරනකොට ඕක අහු වෙනවා. එච්චර ගැටලුවක් නැහැ. ඒක ඒ නැති වෙලත් එච්චර වෙලා තියෙන්නේ නැවත මතුවෙනවා. අනිවාර්යයෙන්ම. ඔව්. තව තව එකක් තියෙනවා අහන්න. කියන්න කියන්න. ඊට පස්සේ අර මම පරයන්කේ ඉඳ ගන්න යනකොට නිදිමතක් ඇවිල්ලා මම කටේ මේ ටොෆියක් දාගත්තා මේ එතකොට ඒකේ රස ඒ දිහා බලාගෙන හිටියා. ඩිංගක් කියලා යනකොට ඒක තප්පර දෙකක් විතර යනකොට ඒකේ රස නැති වෙලා යනවා වගේ දෙන්න. අයමත් විනාඩියකින් විතර නැවත ආවා. ඒ විදිහේ චුට්ට වෙලා යනකොට තවර නැති වෙලා තියෙන වෙලාව වැඩියෙන් දෙන්න. හරි. හරි. ඒක කෙරලන්නේ නැහැ. දිය වෙලා යනකම් ඒ ඒ විදිහ වෙනස් වුණා. ඒකේ අර නැති වෙලා යන කාලේ වැඩි වුණාට අර කකුල තියෙනකොට නැති වෙලා යන කාලේ අඩුයි කියලා මට තියෙනවා. කමන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ එක එක විදිහට තමයි වැඩ කරන්නේ. අපිට මේගොල්ලන්ගේ පාලනයක් නැහැ. අපි කියන විදිහට ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට උමනා විදිහට වැඩ කරනවා. අපිට තියෙන්නේ බොහොම මධ්‍යස්තව කොහොමද මේගොල්ලෝ වැඩ කරන්නේ? කොහොමද මේ ධාතුන් වෙනස් වෙන්නේ? මේගොල්ලෝ පටන් ගන්නෙ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? දඟලන්නේ කොහොමද? කොහෙද මේගොල්ලෝ පටන් මේ ඊළඟට හටගන්නේ? මේ ඔක්කොම ගැන අපි නිකන් මධ්‍යස්තව නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. තව ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේදී කියපු පරිදි අර හිතුවිලිත් මම ටිකක් බලාගෙන හිටියා. අර හිතුවිලි එනකොට මේක අනාත්මයි කියලා හිත නොකොටම ඒක අයින්ට වෙලා ගියා හිතෙන්. එතෙන්දී අපි පුකුත් මුකුත් හිතෙන් හිතන්නේ නැහැ. කියන්නේ සිතුවිලි එනවා මේක අනාත්මයි කියන්න ඕනේ නැහැ. අපි කියන්නේ මේගොල්ලන්ගේ අනාත්ම ස්වභාවය ඒගොල්ලොම පෙන්වන්න ඕනේ. ඒක වැටහීමක් මිසක් අපි ඒගොල්ලන්ට අනාත්මයි කියලා ආරෝපණය කරනව නෙමෙයි. අනිත්‍යයි කියලා අපි අනිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනව නෙමෙයි මේ කිසිම දෙයකට. ඒගොල්ලෝ අනිත්‍ය නම් ඒ අනිත්‍ය ස්වභාවය අපිට පෙන්ලා දේවි. අපිට කියලා දේවි. ඉතින් අපිට තියෙන්නේ බලන් ඉන්න පමණයි. අපි හැබැයි මේ බලන් ඉඳීම ටිකක් සාවධානව බලන් ඉන්න ඕනේ. විමසන සුළුව බලන් ඉන්න ඕනේ. සමාධියක් සමාධියක් සහිතව බලන් ඉන්න ඕනේ. එතනම සෑහෙන වෙලාවක් තිස්සේ බලන් ඉන්න ඕනේ. අන්න ඒ හරහා තමයි මේක තේරෙන්න ගන්න. අර ඒක කියන්නේ ඉඳගෙන බලාගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්සේ අර යමක් කරන ගමන් වෙන හින්දා එහෙම අර ඒකෙම හිත රැඳුනොත් කරදරින්ද ඒ කියන්නේ භාවනා කරන වෙනත් වෙලාවක ඒකම හිත රැඳුනොත් කරදරින්ද එහෙම හිතුවේ ඒක වැරදිද? මට තේරුන්නේ නෑ. ඒකෙම හිත රැඳුනොත් කරදරයි කියන්නේ මොකක්ද? කියන්නේ සක්මන් කරනකොට හරි පරයන් කියනකොට ඒ විදි හිතුවිල්ලක් ආවොත් හරි මේ ඒ ඒ හිතුවිල්ල තදින් අල්ලගත්තොත් ප්‍රශ්නයක් වෙයිද කියලා හිතාගෙන තමයි එහෙම කරන්නේ. මෙහෙම හිතන්නකෝ දැන් අපි හිතන්න අපේ හිත නිශ්ශබ්දයි. ඇතුලේ කතාව සමන වේලා කියලා හිතන්නකෝ. අන්න අපි දැන් මේ දිහා බලබලා ඉන්නවා. මේක දැන් අපි තුන් මේ කම්පණ වෙන සභාවක් දිහා බලබලා ඉන්නේ. මේක නිරන්තරයෙන්ම දැන් කම්පණ වෙන දිහා බලබලා බලබලා ඉන්නකොට හිතට නිකන් එකපාරට වැටහීමක් එන්න පුළුවන්. ආ මේක ඇතිලා නැතිලා යනවා. මේක මේකේ තියෙන්නේ හුදු කම්පන ස්වභාවයක්. නැත්නම් මෙතන කෙනෙක් නැහැ. වගේ මොකක් හරි දැන් විවිධාකාර දේවල් හිත සිතුවිල්ලට එන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒක ආවා ඒක Taman තේරුම් ගත්තා. හැබැයි ඒකත් හිමීට සමනය වෙන්න හරින්නේ. ඒ ඔස්සේ හිතාගෙන යන්න එපා. අර පොතේ මේක තියුණා, මේ පොතේ මේක තියුණා කියලා මේක ඔස්සේ දැන් අපි එකතු කරන්න අවශ්‍ය නැහැ මේකට. අර අවබෝධයක් ආවා, ශනික වැටහීමක් ආවා. ඒක අපි බාරගත්තා, තේරුම් ගත්තා. ඒක හේම පැත්තකින් දෙබ්බා ආයෙත් අර බලබලා හිටියකම බලමු. බලනවා. ආයෙත් නිශ්ශබ්ද මනසකින්. ඒ විදිහට යන්න ඕනේ. අර අර වගේ අපි මේක නිශ්ශබ්ද මනසකින් බලද්දී හිතේ අර වගේ සිතුවිල්ලක් හරහා නිකන් වැටහීමක් ආවා කියන එක වැරද්දක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බලෙන් අපි නවත්තන්න නරකයි. නරකයි. එහෙම බලෙන් කියන්නේ මෙහෙම අපි අපි දැනට අපිතාව තියෙන නිහඬ භාවයක්. නිහඬ භාවයකින් අපි මේ දිහා බලනවා. බලද්දී නිකන් අපේ අපේ මැදිහත් වීමකින් තොරව ෂණිකව නිකන් සිතුවිලි කීපයකින් මේ අවබෝධයක් ආවට ඒක කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපිට අවබෝධයක් එන්නේ සමහර වෙලාවට ඒ වගේ සිතුවිලි කීපයක් සහිතව වෙන්න පුළුවන්. තවත් සවත්සලාවට තවත් පැත්තකින් කියනවා නම් මේ සිතුවිලි මේක නාවත් නාවත් මේක නැවත නැවත දකින්න දකින්න ගැඹුරිනුත් ප්‍රඥාවක් වැඩෙනවා. ඒකෙත් ප්‍රශ්න. ඒකත් ඒකත් වේවි. අර ඒකේ යම් මොහුකුරා යාමකදී අර වගේ වචන වලින් පවා නිකන් පිට වෙන්නත් ඉඩ තියෙනවා. ඒකෙත් වැරද්දක් නැහැ. අපි අර ඒකට අපි එකතු කරන ගතියයි අඩු කරන්න තියෙන්නේ. අපි උවමනාවෙන් බලෙන් දානවානේ ආ මේක නේ. මේ පොතේ මෙහෙම තිබුණා. අර පොතේ මෙහෙම තිබුණා. අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා. ඒක අර ආපු එකට අපි එකතු කරන එකයි අයින් කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකටද ධම්මානුපස්සනාව කියලා කියන්නේ? නෑ ධම්මානුපස්සනාව ඊට එහා. ඒ කියන්නේ සිත සිත දිහානේ බැලෙන්නේ. හිත දිහා බලාගෙන හිත හිතේ මුලින් තියෙනවා නිස්කලංක භාවයක. එතෙන්දී හිතන්න දැන් මේ වෙලාවේ ඔන්න දැන් ද්වේෂයක් හටගන්නවා. ඒ හටගන්නා හැටි දැනෙනවා. තේරෙනවා, පේනවා. දැන් මොන මුකුත් ද්වේෂයක් තිබුණේ නෑ. ඔන්න දැන් ද්වේෂයක් හටගන්නවා. ඔන්න දැන් ද්වේෂය පොඩ්ඩක් තියෙනවා. අපි දුම මේකට උදව් කරන ගතියකුත් දැනෙනවා. අපි දුන්න උදව් කරන එක නැවැත්තුවා. ඔන්න දැන් ද්වේෂය අඩු වෙගෙන යනවා. ඔන්න ද්වේෂය පහ වෙලා ගියා. යන්න ඒ තරමටම මේ හිත හිතේ තියෙන්න ඕනේ යම් සාමකාමී භාවයක්. සාමකාමී භාවය තුල ඔන්න දේශයක් පටන් ගන්නවා. ඔන්න මේක නැති වෙලා යනවා. අන්නේ මට්ටමට එන්න ඕනේ. දැන් කිව්වේ ද්වේෂ පැත්තෙන්, ඒ කියන්නේ ඉනිවරණ පැත්තෙන්. ඉතින් ඕක තව තව එහාට පෙන්නලා තියෙනවා. චිත්තානුපස්සනාව කියන්නේ ස්වාමීන් වහන්සේ අපි මොන හරි දෙයක් දැනගෙන සිත්ගෙන දැනගෙන ඉන්න ඕනේ. නෑ නෑ එහෙම ඕනේ හිතේ දැන් හිතේ රාගයක් තියෙද්දි හිතේ ද්වේෂයක් තියෙනකොට ඒ ඒක තමන්ට දැනෙනවනේ. නේද? ඒක තේරෙනවද දැන් හිත හිත ද්වේෂ සහගතයි. දැන් තේරෙනවා මේ ද්වේෂයක් හට අරගෙන තියෙනවා කියලා තේරෙනවා. ඔන්න හිතේ ඊර්ෂ්‍යාවක් තියෙනවා. දැන් මේ ඊර්ෂ්‍යාව සහගතයි හිත කියලා තේරෙනවා. හිත දැන් ඔන්න විසිරිලා. ඔන්න දැන් නම් හිත විසිරිලා කියලා දැනෙනවා. ඔන්න හිත දැන් එකඟ වෙලා. ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් මේ එකඟතාවයක් හිතේ තියෙනවා කියලා දැනෙනවා. නැත්නම් හිත අරමුණක පැටලිලා තියෙනවා. අන්න ඒතකොට තේරෙන දැන් නම් තියෙන්නේ බැරණිච්ච හිතක්. වික්ෂිප්ත හිතක් තියෙන්නේ කියලා දැනෙනවා. නමුත් අන්න හිත සාමකාමී, නිස්කලංකයි. අන්න නිස්කලංක හිතක් කියලා දැනෙනවා. මේකට තියෙන දැනුවත් වීමක් තියෙන්නේ. අපිට හැබැයි අවශ්‍යයි ඒ මුලින් සතිමත් භාවයක් හදාගන්න අවශ්‍යයි. ඒ සතිමත් බවට තමයි තේරෙන්නේ මේගොල්ලන්ව. එකපාරට දෙන්න දාන්න එහෙනම් බුදුහාඳුර කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉස්සර කායනුපසනාවකින් වේදනානුපසනාවකින් සතිය දියුණු කරගෙන ඊට පස්සේ දැන් චිත්තානුපසනාවට යන්න කියන්නේ. මේ දෙකේ වෙනස එච්චර තේරෙන්නේ ධම්මානුපසනාව චිත්තානුපසනාව. චිත්තානුපසනාවේ සූක්ෂම වීමක් නැත්නම් සියුම් වීමක් හරහා තමයි මේ ධම්මානුපසනාවට ඉබේටම යනවා. ඔව්. පටන් ගන්න වෙන්නේ චිත්තානුපස්සනාවකින්. එතකොට ඒ කියන්නේ හිතන්න මෙහෙම අපේ හිතේ සියුම් බව අඩු නම් සතිමත් භාවය අඩු නම් අපිට ක්ලේශයක් දැනෙන්නේ ටිකක් වර්ධනය වුණාට පස්සේ. ඉතින් එතනින් තමයි පටන් ගන්න චිත්තානුපස්සනාවේ. ඒක ඒක ටික ටික ටික ටික වැඩෙන්න වැඩෙන්න අන්න හිතයට නිදහසක් එහෙම ලැබිලා සිතුවිලි වලින් තොරව ඉන්න පුළුවන් වෙලා කෙලෙසුන්ගෙන් තොරව ඉන්න පුළුවන් වෙලා අන්න ඒ මට්ටම එනකොට අන්න ධම්මානුපස්සනාවට හිමිට යන්න පුළුවන්. ඒකයි එතන මේක මේ අපි යනවා නෙමෙයි. හිත වැඩෙන්න වැඩෙන්න ඉබේ ඉබේට එතෙන්ට යවෙනවා. එහෙම නැත්තම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහන්න. අර මම ගොඩාක් අර ගොඩාක් සද්ද තියෙන තැන් වල සද්දේටත් හිත අවධානය යොමු කරගෙන ඉන්න වෙලාවටත් ඒක අර නැති වෙලා යනවා වගේ දෙන්න තියෙනවා. හරි. ඒක වැරද්දක් නැහැ. ඒ ප්‍රශ්න නැහැ. ඕන බාහිර අරමුණක් ගන්නත් පුළුවන්, ඇතුළත අරමුණක් ගන්නත් පුළුවන්. කොයිකෙත් ඉතින් එකම කතාවක් තමයි තියෙන්නේ. ඔව්. හරි. ස්වාමීන් වහන්සේ අර මම බණහන වෙලාවට ඔව් කියන්නේ. අර මේ පංච උපාදානස්කන්ධය ගැන ගොඩක් ස්වාමීන් වහන්සේලා කියනවහලා තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධේ ඒ කියන්නේ නාම රූප කියලා දෙකකට වෙන් කරන්න එක එකත් ඒ පංච උපාදානස්කන්ධේ ඒගේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකේ රූප එකයි ඊටු ටික නාමයි කියලා එහෙම වෙන් කරන්න පුළුවන් දෙක වැරදිද? ඔව් නෑ ඒක තමයි. ඔය ගැන ඉතින් කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ කෙනීම සූත්‍ර දේශනා පැත්තට ගියොත් බුදුහාඳුරෝ කතා කරන්නේ කෙලින්ම විඥාන නාම රූප ගැන කතා කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ඔහොමනේ කතා කරනවනේ මේ පටිසමුපාද යනකොට. එතෙන්දී විස්තර කරන්නේ විඥානයත් නාම රූපයත් කියලා දෙකක් වශයෙන්. එතන එතන නාමය කියන එකේ විඥානේ නැහැ. එතන නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ධර්මතා පහක්. ඒක තමයි හිතේ තියෙන නිකන් මේ ප්‍රාථමික මට්ටමේම චෛතසික ස්වභාවයන්. ඒ කියන්නේ ප්‍රධානම චෛතසික පහක් පෙන්වන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. ඒ පහ තමයි මේ නාම ධර්ම වශයෙන් පෙන්වන්නේ. ඊට පස්සේ නාම රූප කියන එකේ රූප වශයෙන් පෙන්වන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ඡායා ස්වභාවය නැත්නම් සංඥා මට්ටම. එතන අන්නේ නාම රූපයයි විඥානයයි අතර තමයි මේ සාමාන්‍යයෙන් සම්බන්ධයක් තියෙන්නේ. විඥානේ නාම රූපයටපත් වෙනවා, නාම රූපේ විඥානයටපත් වෙනවා. දැන් අපි පසු කාලීනව දැන් කොහොමද බුදුරජාන් වහන්සේ ස්කන්ධ පහක් වෙන්නලා තියෙනවානේ. ඒ ස්කන්ධ පහත් නාම කොටසක් ස්කන්ධ හතරක් නාම කොට නාම කොටසක් වශයෙන් පෙන්ලා තියලා තියෙනවා. රූප කොටසක් වශයෙන් රූප ස්කන්ධය පෙන්ලා තියෙනවා. එතන පැටලෙනවා ඉතින්. අරකට එක්ක මේක දැන් පැටලෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ පංචස්කන්ධයේ රූපය කියන්නේ අපේ ශරීරය නෙවෙයි. එතන ශරීරය කියන්නේ එක රූපයක් පමණයි. يعني එක රූපයක් නෙමෙයි. ඉතින් يعني රූප රූපස්කන්ධයේ කොටසක් පමණයි. ඉතින් ඒක රූපස්කන්ධය කොහොම හරි පුළුල්. මේ රූපේ පමණක් නෙමෙයි. අපේ ශරීරය කියලා ගන්න රූපේ පමණක් නෙමෙයි. يعني බාහිර තියෙන සියලු රූප. ඔක්කොම රූප වශයෙන් තමයි සලකන්න තියෙන්නේ. අපි ගන්න මේ කය කියලා විතරයිනේ. මේ කය පමණක් මේ තියෙන බාහිර බාහිර සවිඥානික කයවල් ඔක්කොම. බාහිර අවිඥානික රූප සියල්ලත්. ඒ සියල්ල රූපස්කන්ධය තමයි. පුළුල් බවක් තියෙනවා. ස්වාමිනාසේ මෙතනට එන්න බැරි වෙච්ච වයෝවෘත කාන්තාවක් එතුමිය ගොඩක්කල් භාවනා කරනවා එතුමිය පවසනවා හැම වෙලේම අනිත්‍ය දුක්ඛ අනාත්ම මතුවෙනවා කියලා. ඔය ඉතින් මතුවෙනවා කියන්නේ ඒ ඔක්කොම ඉතින් මතුවෙනවා නම් තමයි අපි දකින්න ඕනේ ඒක ඉතින්. හැම දෙයක් ඉතින් අනිත්‍ය වශයෙන් තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම මේ කතාව කියනවා. නමුත් ඒක අපි බලන්න ඕනේ. ඒක අපි බලන්නේ අපි හිතන්නේ මේගොල්ලෝ නිට්ටයයි සුබයි සුඛයි කියලා අපි බලන්නේ. ඒ දෘෂ්ටි කෝණයෙන් අපි බලන්නේ. නමුත් මේ හැම සංස්කාරයක්ම කියන්නේ නම් ওই කතාව තමයි. කියන කතාව ඉතින් ඇත්තක් තියෙනවා. ඒගොල්ලෝ ওই අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කතාව තමයි කියන්නේ. අපි හැබැයි හිතේ සමාධිමත් භාවයක් හදාගෙන ඒ කතාව අහන්න ඕනේ. ඉතින් අහන්නයි තියෙන්නේ. හොඳයි. සක්මන මුලින්ම තරමක වේගයෙන් ඇවිදගෙන ගොස් පසුව ඔසවනවා තබනවා වශයෙන් පියවර තබමින් සක්මනේ යෙදුණෙමි. වාර ගණනාවක් එසේ ඇවිදගෙන යන විට නොසිතාම පාදයේ එසවීම තැබීම ස්පර්ශ වන බව දැනුනි. වැලිවල රළු ගතිය තෙත බව දැනුනි. තවත් වාර කිහිපයක් යන විට ඔසවනවා, ගෙන යනවා, තබනවා එක දුරට එකවරම සිදුවෙන බව හිතට දැනුනි. අර්ධ කවාකාරව සිදුවන බව හිතට දැනුනි. නැවත අතීත සිතුවිලි සිතට ඇවිත් ඒවා පසු කරගෙන නැවතත් පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යන සටහන සිතට දැනුනි. එම සිතවිලි වලට එක දිගට වාර දෙකක් යාමට පුළුවන්. පර්යංකය. අර්ධ පර්යංකයෙන් වාඩි වී හුස්ම රැල්ල ගමන් කරන ආකාරයේ ටික වේලාවක් බලා සිටින විට හුස්ම රැල්ල නාසයේ තැනක ස්පර්ශ වන බව දැනුනි. එතන සිට ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් හිතින් සිතමින් බොහෝ වේලාවක් සිටිමි. වරින් වර අතීත සිතුවිලි හිතට ආවත් ඒවා අයින් වී නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට හිටගෙනයි. තවත් වේලා සිටින විට මුහුණේ කූඹියෙක් උගේ අඩු වලින් ඇවිදගෙන යන බව කම්මුලේ සිට බෙල්ල දක්වා වේගයෙන් දුවන බව දැනුනි. කලින් අවස්ථාවල එය සිදු වී තිබුණ නිසා ධාතු වල ස්වභාවයක් යන සිතුවිල්ල ටික වේලාවකින් සිතුවිල්ල දැනුනි. ටික වේලාවකින් එයද නැවතුනි. නැවතත් පරයන්කේ වාඩි වී සිටියෙමි. ඔබ වාසයේට වහවහ සත්‍ය සත්‍ය අවබෝධ. දිගට කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මේ විශේෂ ගැටලුවක් මතුවලා නැහැ. දිගට තව කරගෙන යන්න. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපතුල පොළොව මත තැබූ විට තද ගතිය සීත උණුසුම දැනි ගිය අතර පතුල පොළොවට ඇදීගෙන යන්නාසේ දැනුනි. පතුල පෙර තිබූ තැනට නැවත තැබූ විට එය වෙනස් වී ඇති බව දැනුනි. පතුල තබන තබන වාරයක් පාසා යම් වෙනසක් දැනුනි. එක් පායක් ඔසවා අනික් පායට බර වෙද්දී දැනුණු තද ගතිය ඉහළට ඇදී ගොස් උකුලේ ඇටයට වඩා තදර දැනි හිස මුදුන දක්වා යනු දැනිනි. අස්ති වලින් යම් චලන ගතියක් දැනිනි. ඇඟිලි අතර තිබූ උණුසුම නැති වී තෙත ගතියක් ඇතිවිය. එවිටම තද වේදනාවක් ඇතිවිය. සක්මන නොනවත්වාම ඒ දෙස බලා සිටීම. රත් වූ කැවිලි ගොඩාක් එහා මෙහා යන ආකාරයක් දැනිනි. ටික වේලාවකින් එය නැති වී ගියේය. පතුලේ හිස් බවක් හා පොළොවට නොගැටෙන කොටසේ වාතයේ චලනය වෙන අයුරු දැනිනි. මම මට ඉදිරියට යාමට උපදේශක් පතමි. හොඳයි කරලා තියෙනවා හොඳයි. වැඩි වැඩියෙන් දැන් යටිපතුල ප්‍රදේශයෙන් බලන්න. ඒ කියන්නේ අපිට යටිපතුල ප්‍රදේශයේ වැඩියෙන් බැලීම තුළ යම් යම් වාසි තියෙනවා. ඒ කියන්නේ මුළු කයටම අන්තිමට හිත එනවා. ඒකේ වැරද්දක් නැහැ. නමුත් අපි යටිපතුල ප්‍රදේශයේ ටිකක් එහෙම නැත්නම් දණහිසෙන් පහළ ප්‍රදේශයේ හිත ටිකක් ඒකාග්‍ර කරලා බැලීම තුළ හිත හිත ඒකාග්‍රතාවයක් හැදෙනවා. විසිරිච්ච භාවයක් වෙනුවට මනස එකඟ වෙන්න ගන්නවා. සමාධිමත් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ තියෙන සීමිත ප්‍රදේශයේ සියුම් සියුම් වෙනස්කම් දකිනවා කියන්නේ හිතේ තව තව තව හිතේ සතියේ තියුණු වීමක්. සම්පජඤ්ඤයේ තියුණු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා පොඩ්ඩක් දැන් මුළු කයටම දැනෙනවා තමයි අපේ යටිපතුලට දැනෙන තද ගතිය මේ ඇට හරහා ගිහිල්ලා මුළු හිස් මුදටම දැනෙනවා තමයි. නමුත් එච්චර දුර යන්නේ නැතුව යටිපතුලේම පොඩ්ඩක් හිත රඳවමින් එතන විස්තර බලමින් කටයුතු කරන්න. පරියංක භාවනාව ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිට එය නොදැනී යන අවස්ථාවේ කය අනුව මෙනෙහි කෙලිමි. ආස්වාසයේදී ලැබෙන යම් සැපයක්ද ප්‍රාස්වාසයේදී ලැබෙන යම් සැපයක්ද ඇති බව මට දැනිනි. කය ගැහෙන අයුරු බලා සිටීමේ ඇඟිලි තුඩු හා මුහුණේ මස්පිඩු ඒ අයුරින් චලනය වෙනවා දැනුනි. අත්ලෙන් අත්ල ගැටෙන තැන උණුසුමක් දැනිනි. එවිටම කකුල් දෙකට තද ගතියක් දැනිනි. ගල් වූවක් මෙන් විය. නමුත් පිටිපස පෙදෙසින් වේදනාවක් ඇතිවිය. ඒ මේ වේදනාව එකම තැන වේදනා දෙමින් ඇති වී නැති වී ගියේය. ඉදිරියට යාමට කරුණු පහදා දෙන්නෙන් ඔබ වහන්සේගෙන් කරන්න. දිගට කරන්න. තව දැන් කියන්නේ ටික ටික දැන් සාර්ථක වෙගෙන එනවා. කියන්නේ මේවා තව නැවත නැවත බලන්න වෙනවා. මේක දවසක් දෙකක් බලුවා කියලා ප්‍රමාණවත් නැහැ. මේක නැවත නැවත යෙදීම අවශ්‍යයි. එහෙනම් බහුලීකృత කරගෙන යන්න. ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල ගැටීමෙන් පසු දීර්ඝ වී කෙටි වී පසුව සංවේදනාවත් වශයෙන් සිසිල් ගතිය උණුසුම් ගතිය හඳුනාගත හැකිය. ඊට පසු අප සිහිය ඒ සංවේදනාවල ස්වභාවය මත සිටිය යුතුයද? ඊට පසු දිගටම අප කෙසේ සිටිය යුතුයද? අරමුණක් නොමැති හුදකලා අවස්ථාවන් යෙදේද? ඒ කියන්නේ ඉතින් එහෙම කියන්න බෑ. ආනාපාන සතියෙන් හිත එකඟ වුණා නම් කියන්නේ ඇත්තටම ආස්වාසයේම වෙනස්කම් දකින්න පුළුවන්. ඒක දැන් මේක ටිකක් කියලා තියෙන එක ඇත්ත. ආස්වාසයේම සියුම් සියුම් ලක්ෂණ බලනවා. සමහරට එක ආස්වාසයක් දිගයි, සමහරට එකක් කෙටි, සමහර එකක් ඔන්න වම්නාස්පුඩුවෙන් යනවා, තව එකක් ඔන්න දකුණුනාස්පුඩුවෙන් යනවා. අන්න එතකොට තමයි මේවා තේරුම් ගන්නවා කියන්නේ අන්න අපේ හිතේ සතියේ යම් වර්ධනයක් වෙලා තියෙනවා. සම්පජඤ්ඤයේ යම් වර්ධනයක් වෙලා තියෙනවා. හිත සියුම් වෙලා දැන්. ඒ නිසා ඒවා බැලීම සඳහා අපි උත්සාහත් වේ යුතුයි. මුලින් නිකන් ආස්වාස ප්‍රසවාසය පාවිච්චි කරන්න සිහිය පිහිටවන්න පමණයි. වර්තමානයේ හිත ගන්න පමණයි. නමුත් මේ ලක්ෂණ බලන්න බලන්න මේවා තේරෙන්න තේරෙන්න අන්න අපේ හිතේ වර්ධනයක් තියෙනවා. පංච ඉන්ද්‍රියන් පාලනය කිරීමෙන් කෙලෙස් ඉදිරියේදී ඇති නොවන බවත් භාවනාවේදී අනුසය කෙලෙස් නැති කළ හැකි ආකාරය පැහැදිලි කර දෙන්න. හරි අපි බලමු ඒක ධර්මදේශනාවදී පැහැදිලි කරමු. භාවනා කටයුතු වල යෙදෙන අවස්ථාවන් වල පමණද අනුසය කෙලෙස් යටපත් කිරීම හා නැති කිරීම මේ කාරණා දෙකම සම්පූර්ණ කරගත හැකිද? නෑ එහෙම කියලා නැහැ. ඒ කියන්නේ දැන් සබ්බාසව සූත්‍රය එහෙම ගත්තොත් බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ මුළු ජීවත් මුළු ජීවිතයටම භාවිතා වෙන ක්‍රම හතක් තමයි පෙන්වන්නේ. ඒ නිසා අපේ භාවනා කරන අවස්ථාවේදී විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් හිතනකොට අපි හිතන්නේ මම කෑවා මම බිව්වා මම අතීතේ හිටියා මම දැන් ඉන්නවා මම අනාගතේ ඉන්නවා කියලා අපි අර පුද්ගල සභාවයක් ආරෝපණය කරනගෙන හිතනවා කියන එක තුලත් බුදුරජාණන් වහන්සේ කියන අන්න අයෝනිසෝ මනසිකාරයක් තියෙන. එතෙන්දිත් පැටලෙනවා. එතෙන්දි දෘෂ්ටිගත වෙන්න පුළුවන්. නිසා ඒ විදිහට අය අනවශ්‍ය ඒබඳු සිතුවිලි සිතන්නේ නැතුව ඉන්න තරමට හොඳයි. ඒ වෙනුවට සිහිය දිනු කරනවා. ඒ වෙනුවට ඔන්න වර්තමාන හිත තියන්න බලනවා. ඒ වෙනුවට නැත්නම් කයේ වෙනස්කමක් දිහා බලනවා. වේදනාවක් දිහා බලනවා. හිත දිහාම මේ සිතුවේලි හට අරගෙන නැති වෙලා යනවා බලනවා. අන්න ඒ වගේ පැත්තකට අපි වෙනස් කරන්න වෙනවා. එතකොට මේ සිත යන රටාවේ පොඩි අමසක් වෙනසක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි හිතමු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම හරහා ඔන්න කැලස් දුරු කර ගැනීම ගැන කතා කරනවා. ඊළඟට අපි පරිහරණය කරන දේවල් අපි හිතමු යාන වාහන පරිහරණය කරනවා, ගෙවල් දොරවල් පරිහරණය කරනවා, රැකියාවක් කරනවා. ඉතින් මේ ඇසුරු කරන තැන් හරහාත් කෙලස් ඇති වෙන්න පුළුවන්. ඒ වෙයිදී කොහොමද මේ කෙලස් ඇති නොවෙන්න කටයුතු කරන්නේ? මේ වගේ බුදුහාමුදුරුවෝ පැති කීපයක් පෙන්නනවා. මේක මේ භවනා කරන වෙලාවදී විතරක් අයින් කරනවා කියලා නෙමෙයි කියන්න වෙන්නේ. ඒකෙන් තව ප්‍රශ්නයක් තියෙනවා විපාක විපාක සෑදෙන ලෙස අයහපත් කර්ම රැස් කිරීම පමණද කෙලෙස් ලෙස අප සාදාගන්නේ. විපාක සෑදෙන ලෙස අයහපත් කර්ම රැස් කිරීම පමණද කෙලෙස් ලෙස අප සාදාගන්නේ. මම ප්‍රශ්නේ මට තේරෙන විදිහට අහන්නේ නිකන් කෙලස් කියලා හිතන්නේ කෙලස් කියන වචනේ පාවිච්චි කරන්නේ අකුසල කර්ම විපාක ඇති කරන දේවල් වලටද කියලා වගේ තමයි අහන්නේ මට හිතෙන්නේ. ඉතින් මට හිතෙන විදිහට ඉතින් එහෙමම කියන්නත් බෑ. ඒ කියන්නේ දැන් ඒකට තමයි කර්මපත කියලා කියන්නේ. ඒ කියන්නේ අකුසලයක් දැඩිව يعني අපේ හිතම හිතේ වර්ධනය වෙලා අපිටම හිතේ ද්වේෂයක් ආවා. ද්වේෂය හොඳට වර්ධනය වුණාට පස්සේ අපි හිතමු ඔන්න සතෙක් මැරුවා. අන්තර තමයි කර්මපතයක් දක්වා යන්නේ. නමුත් හිත හැබැයි ඒ වෙනකොට අපි තුමු දැන් තව කෙනෙක් එහෙම සතා මැරුවේ නැහැ. හැබැයි හිතේට හොඳටම කේන්ති ගියා. හැබැයි ඒ හරහාන්න හිත දූෂිත වුණා. ඒ නිසා ඒත් දේශය ද්වේෂය වශයෙන්ම තිබුණා. එහෙම නැත්නම් දේශය හරහාන්න හිත දූෂිත වීම සිද්ධ වුණා. ඒතරත් අකුසලයක් තියෙන හැබැයි එතන විපාක මට්ටමකට ඇවිල්ලා නැහැ. ඒ නිසා හැබැයි ඒකත් හිත කෙලසුවා. ඔව් ඉතින් ඒක නම් මට්ටම් කීපයක් පෙන්නනවා අපි අර කෙලින්ම අකුසලයක් නැත්නම් කර්මයක් චේතනාපූර්වකව කරන මට්ටම තමයි ප්‍රබලම මට්ටම. ඊට මෙහත් හැබැයි මට්ටම් කීපයක් තියෙනවා. හොඳයි. අපිට ලැබිච්ච ලිඛිත ප්‍රශ්න එපමණයි. මම හිතනවා ප්‍රමාණවත් කියලා අදට අපි පැයකමාරක වගේ සාකච්ඡාවක් නිරත වෙලා තිනවා. ගාක් කතා කරොත් මේ ඒක ඔළුවේ වැඩ කරනවා. ඉතින් ඒ නිසා හුඟක් මේ දවස්වල يعني හුඟා සිද්ධාන්ත පැත්තවලට යනවට වඩා තමන්ගේ භාවනා පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න. හුඟක් ඒ කියන්නේ අපි පොතේ පතේ ඉගෙනගත්තු ඉගෙන කියාගත්තු දේවල් අපි ඕවා හිතන්න ගත්තොත් භාවනා කරන කාල පරිච්ඡේදයේදී ඒවම බාදයි. මොකද අපේ හිතේ විතර්ක වැඩි වෙනවා මිසක් හිතන එක වැඩි වෙනවා මිසක් හිත සංසිඳෙන්නේ නැහැ. හිත එකඟ වෙනවා අඩුයි එතකොට. මේ පරයන්කයට ගියාමත් ඒව මතක් වෙනවා. සක්මනට ගියාමත් ඒව මතක් වෙනවා. ඒ වෙනුවට පුළුවන් තරම් හිතට නිදහසක් දෙන්න. හිතට බොහොම නිස්කලංකව ඉන්න දෙන්න. පුළුවන් තරම් සිහිය දියුණු කිරීමට මුල් තැන දෙන්න. හුඟක් කියන්නේ දැනුම කියලා පොතේ දැනුම වර්ධනයට නෙමෙයි මුල් තැන දෙන්නේ. අපි සිහිය දියුණු කළා, ප්‍රඥාව වැඩලා, ඒ කියන්නේ භාවනා පැත්තෙන් හිත ඉස්සරහට ගන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි නැවතත් සවස් 5ට ධර්මදේශනා වාරයත් සමග මුණ ගැසෙනවා.